අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි තවත් අපි බ්‍රහස්පතින්ද දවසක් නිස්සරණවනේ සතිපතා පැවැත්වෙන ධර්ම දේශනාවකට රැස් වෙච්ච අවස්ථාවක් ශිරුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති සංඥා ඉති සංඥාය අත්ථංගමෝ තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සංඥා ප්‍රස්තුත කරගෙන සරුවච්චන් වහන්සේ මේ දේශනා කරන කෙටි පාඨය සඳහන් වෙන්නේ අපි දිගටම ධර්මදේශනා මාලාව සඳහා මූලික මාත්‍රාව මාතෘකාව වශයෙන් තබාගත් අග්ගිවච්ඡකොත්ත සූත්‍රය. එතෙන්ට එනකොට ඇත්තටම සූත්‍රයේ තුනෙන් දෙකක් විතර ඉවරයි. දැන් මේ වච්ඡකොත්ත බ්‍රාහ්මණයා ਸਰවචන් වහන්සේගෙන් යම් ප්‍රමාණයක ගරු සරකලි ඇතුව ඒ අව්‍යාකට වස්තු එක එකක් ප්‍රශ්න කරනවා ਸਰවඥාන්සේ වයිදී සාකච්ඡාව පවත්නවා නමුත් එකම දෙයකටවත් ආස්තික උත්තරයක් දෙන්නේ නැහැ සාකච්ඡාට නුරුස්නා බවක් පෙන්වන්නෙත් නැහැ මේ ලෝකේ සාස්වතද කියලා අහනකොට ඒකමයි සත්‍ය මේ ලෝකේ සදාකාලිකයි කියන එකයි සාස්වතයි කියන්නේ ඒකමයි සත්‍ය අනික බොරු කියනකොට ਸਰවඥාන්සේ කියනවා මම එහෙම දෘෂ්ටියක් ගත්තේ නැහැ කියලා එහෙනම් මේ දෘෂ්ටිය ලෝකේ උච්ඡේදවාදීද මේ විනාශ වෙන සුළුද? නාස්ති වෙලා යනවද? ඒමයි සත්‍ය අනික් සියල්ල බොරුද කියලා අහනත් කියන නෑ මම එහෙම උච්ඡේදවාදයක් ගත්තේ නෑ. ඒ වගේම ලෝකේ අන්තද එතකොට සරුවචනාංශය අර වගේම දීර්ඝ වශයෙන් ප්‍රශ්න අහනවා. නෑ මම එහෙම දෙයක් එහෙම දෘෂ්ටියක් මලක නෑ කියලා. අනන්තද එහෙම දෘෂ්ටියක් නෑ. සරුවචන තථාගතයන් වහන්සේ මරණින් පස්සේ වෙයිද නොවේයිද වෙයිත් වෙයි නොවේයිත් වෙයිද වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද හැම ප්‍රශ්නයක්ම අහනකොට සරුවචන වහන්සේ ඒ ඒ දේවල් වලට ඒ අහන ඒ හරීම තැනට ඇඟිල්ල තියලා කියනවා එහෙම දෘෂ්ටියක් නැහැ කියලා. ඉතින් අග්ගවච්ඡකොත්ත බ්‍රාහ්මණියත් සරුවචනාංශ පිළිබඳ රොමනාපයක් හටගන්නේ. එයත් අහන්නේ හරියට යම් අවබෝධයක් ඇතුව වගේ වෙන්නේ. ඊට පස්සේ අහනවා එහෙනම් සරුවචන් වහන්සේ මොනවා හරි මේ බුදු වෙලා ලෝකෙට කියන මොනවාද දෘෂ්ටියක් තියනවාද කියලා. බුදුරජාණන් කියනවා ਸਰවඥාන්සේ ditthිගත නැහැ කියලා. මෙයමයි සත්‍යයේ අංශයල් බොරුයි කියලා ditthිගතයක් නැහැ. නමුත් ਸਰවඥාන්සේට උගන්වන්න දෙයක් තියෙනවා කියලා. අර සාකච්ඡාව ගෙනියලා ගෙනියලා ගෙනියලා නැත්නම් අග්ගවච්ඡකත බ්‍රාහ්මණයා ආහන ආහන ප්‍රශ්න වලට සාකච්ඡාව පවත්වන්න පුළුවන් අඩුම ඉන්ද්‍ර සැපීමක් කරනවා. කරලා එයා දිගටම සාකච්ඡා උණුසුම පවත්වනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම සාකච්ඡා સમાප්තියේ නිම කරන්න ඉස්සලා අහනවනේ දැන් මම කියන කියන දෙයට නෑ නෑ කිව්වා. ඔබතුමා නැත්නම් සරුවචන් වහන්සේ යමක් යම් දිටියක් මේ ලෝකෙට හෙලි කරනවා. ඒක සරුවචන් කියනවා නෑ. සරුවචන් ආසේ දිටිගත නෑ කියලා. නමුත් සරුවචන් අවස්ථාවක් ගන්නවා මම මේ මෙච්චර කාලයක් පෙරම් පුරලා බුදුනේ යමක් කියන්න තමයි. එතකොට පේනවා මේක හරියට මේ තිත බේතක් පැණි ටිකක් දවටලා නැත්නම් මේ සීනි ටිකක් ආලේප කරලා ගිල්ලන්න හදනවා වගේ අක්කි අග්ගිවච්ඡකොත්ත බ්‍රාහ්මණය හිතපුවත් නැති දෙයක් එයාගේ මේ සාකච්ඡාවට තියෙන උනන්දුව කියන මෙහෙයුම යටතේ ਸਰවඥාන්සේ ගිල්ලන උගුරට හරහා බෙහෙත් පොන්නවා වගේ. ඉතින් එතනදී ਸਰවඥාන්සේ සූත්‍රය අවසන් වුණාට ਸਰවඥාන්සේට හෙලි කරන්න ඕනේ කාරණාව නැත්නම් අපට කියන්න ඕනේ කාරණාව අග්ගිවච්ඡ ගොත්ත බ්‍රාහ්මණය කනහරහ අපට දෙන්නයි හදාගන්න. ඉතින් ඒතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ වැඳියත් කාර්කයක් වශයෙන් මෙව සංගීතයටපත් කරලා ධර්ම සංගායන පොත්පත් කටවචනෙන් ගෙනලා අදත් ඒ අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තිනවා. කියවලා බලන්න පුළුවන්. මේ හැම සාකච්ඡාවකම ਸਰවචනාංශේ සාකච්ඡාට නුරුස්නා ගතියක් පෙන්වන්නෙත් නැහැ. හැබැයි ඒ ඇත්තෝ යොමු කරවන්න හදන යොමුවට පොර දාන්නෙත් නැහැ අහුවෙන්නෙත් නැහැ. සාකච්ඡාර්ථයෙන් උනන්දුව හරහා ඒ ඒ අග්ගිවච්ඡකත බ්‍රාහ්මණ විතරක් නෙවෙයි මේ පසු කාලීන විනය ජනතාව වෙන අපටත් සාමාන්‍ය සිංහල බුද්ධාගම වැටෙටි කියනවනම් 5000ක් කල්පවතුන මේ ශාසනය අනික් සියල්ලටම පණිඩක් දෙනවා. ඉතින් ඒක නිසා මේ බොහෝම අවස්ථාව හොඳට පොරොදෙන ගන්නට නැත්නම් sannivedana ඇතින් ඉහළම හරියටම මේ කිරිකාට මෝල් ගහින් යනවා වගේ කාරණාව කියනවා. ඉතින් එතකොට අකිවච්ඡගත බ්‍රාහ්මණ හොඳට කන නමාගෙන හිතේදලා අහගෙන ඉනවා දැන් මේ අරකටත් නැහැ කියනවා මේකටත් නැහැ කියනවා මේකටත් නැහැ කියනවා මේකටත් නැහැ කියනවා දිට්ඨියකුත් නැහැ කියනවා දැන් මොකද්ද කියන්න හදන්නේ කියලා අන්න ඒ එළඹ පෙළඹ තියෙන ගතිය තමයි ਸਰවඥාන්සේ දක්ෂකම අහන්න මොනව අහන්න බලාපොරොත්තු වුණත් ਸਰවඥාන්සේ කොහොඳට උපදාලා පපු අත ගාලා එයා ඒ තැනට ආවට පස්සේ හරිට මඩ කරලා කලල් කරගත්තට පස්සේ bitter වී වපුරන්න වගේ එතකොට සරුවචනanse දෙනකොට කනේ මුලින් කලේ උඩින් නම උඩට ආරෝප කෙනෙක් මුලින් ආපු කෙනෙක් නෙවෙයි. දාන දෙයක් හාත්පසින්ම දරා ගන්නවා වගේ අන්නේ සකස් කිරීම නැතිකමයි අද අද සාසනයේ තියෙන දුර්ලභකම. ඒ මේ දුවන හැම කෙනාටම මස්සක් දණ්ඩක් බණ කියනවා. ඉතින් ඇත්තන්ගේ මනස ලෑස්ති නැහැ වැඩේට. ඉතින් ඒක නිසා ධර්මයේ අව탁සීරුවටපත් වෙනවා. නැත්නම් ඊට වටනා ධාතුන් වහන්සේ නමක් පැසිකිලියක තිබ්බා වගේ. ඉතින් ඒකට ඉඳ හිටින්නේ නැහැ වන්තරස්ථාන වෙනවා. ඒ හැටි. ඒ නිසා ධර්මයේ දෙනකොට දෙන කෙනා යතේ තමයි සීක්‍යාපද 16ක් මතක තියාගන්න ඕනේ. බණ අහන්නට වගකීමක් නැහැ. නමුත් බණ අහන්න එළඹිලා ඉන්නවද කියන එක ආට අවධාරණය කරලා සුනාත ධාරේත කියලා තමයි උදාහරණ බණ කියන්නේ. ඉතින් ඒකේ ඒ ටිකට තමයි ඔය සූත්‍රයේ මුල් කොටස සංග්‍රහ වෙලා තියෙන්නේ ඒ බමුණා මෙතෙන්ට එනකන් තම්බලා කලල් කරලා මෙලෙක් කරලා අරගත්තට පස්සේ සරුවචනසේ සඳහන් කළා තිනවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ ඉති වේදනා ඉති සංඥා ඉති සංඛාරා ඉති විඥාණං අත්තගමෝ තස්මා තථාගතෝ සබ්බ මඤ්ඤතානම් මතිතානම් සබ්බ අභින්කාර මමින්කාර මානානුසයං khය ආවිරාගා නිරෝධා ඡාගෝ වඩනසග්ගෝ අනුපාදා විමුක්තෝති මේ යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අහිංකාර මමංකාර මානානුසය සබ්බ මතිතාන සබ්බ අහිංකාරං අයින් කරලා මේ අනුපාදා විමුක්තියක් ලබනද ඒකේ නාමේ මේ රූපය යයි රූපේ වේදනා සංඥා සංඛාර වලින් මේකට දැනගන්න ඉගෙන ගන්න ඕනේ ඒ තරම් එයා ළඟ නාත්තඬුවකින් අල්ලලා පුංචි කෙස්කස් ගන්නවා වගේ එයා දැනගන්න ඕනේ මේ රූපය රූපේ නොවන දෙයින් වෙන් කළ අඳුර ගන්න. ඊට පස්සේ මේ රූපේ හට ගැනීම රූපේ samudaya හොඳට බලන්න ඕනේ. එතකොට රූපේ බලන්නට බෑ. රූපේ බලන්න ඉස්සර වෙලා අවධානයෙන් ගත වෙන්න ඕනේ. ඒකට අප්‍රමාදී කියනවා. රූපේ කියන්නේ පමාදයක්, හටගත්ත දෙයක්. රූපේ සමුදේ බලන්න රූපේ බැලිය යුතුයි කියලා රූපේ වෙන්කොල්ල හඳුනාගෙන ඒක හට ගන්න තැන බලන්න තරමට අප්‍රමාදී වෙන්න ඕනේ. ඊට පස්සේ අප්‍රමාදීව රූපේ හට ගන්න තැන බලලා රූපේ හරහා ගිහිල්ලා රූපේ යම් තැනක අත්ථකමේට යනවනම් අස්තේට යනවනම් නිරෝධයට යනවා ක්ෂය වෙනවනම් බය වෙනවනම් අන්න ඒක දැක්කනම් යම් කිසි කෙනෙක් ඒක තමයි යා භාවනාව සඳහා මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම ටික උපදා ගන්න වෙලාව පන්නරේ තියා ගන්න වෙලාව මෝහත් කරගන්න වෙලාව. ඒ නිසා අපි මේ භාවනා පරියන්කේක හැමදාම ආදුනිකයත් ප්‍රවීණයත් පටන් ගන්නකොට රූපයකට හිත දාලා මේ රූපය අනික්කවයි වෙන් කරලා පරිච්ඡේද කළ දැන ගන්නවා. පරිච්ඡින්න කළ ගන්නවා. ඒකට කියනවා ඉති රූපං. ඉති උංගෝදෙනෙක් හිතනවා අපි රූපේ දන්නවයි කියලා. නමුත් ඒ රූපේ निराවුල්ව නික්ලේශිව නිර්මලව දන්න. ඒක කලවම් වෙලා තියෙන වේදනත් එක්ක කලවම් වෙලා සංඥාත් එක්ක කලවම් වෙලා අනික් රූපත් එක්ක කලවම් වෙලා මේ අපි කතා කරන්නේ කුමන රූපේද කියලා ඒක සුවිශේෂව කතා කරන්න බැරි බව කමඨාන් සුද්ධ කරනකොට තේරෙනවා. කතා කරනවා නරියයි බල්ලයි කතාවක්. මේ මොකක් ගැනද කතා කරන්නේ කියලා? එහෙම නැත්නම් මේ මානසිකාරය යොමු වෙලා තියෙන්නේ මොකේද කියලා? විතක්කේ යොමු වෙලා තියෙන්නේ මොකේද කියලා මොනවද මේ කියන්නේ කියලා ඒක අහන්න අර කතාව නතර කරලා ප්‍රශ්න 15ක්වත් අහන්න ඕනේ. මොකද රූපේ වෙන් කළා කියන්න දන්නේ අපි ඒ තරම්ම කලවම් භාෂාවක් කතා කරන්නේ. අච්චාරු භාෂාවක් කතා කරන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා නැත්තම් අච්චි අග්ගිවච්ඡකොත් බ්‍රාහ්මණයට කියනවා මම මේ ලෝකෙට බුදු උනේ මේ මිනිස්යන්ට ඉති රූපං කියලා කියදෙන මේ භෞතික විද්‍යාඥයෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ. නමුත් මේ රූපෙන් තමයි කෙනෙකුට මේ අසවල් දෙයට හරියටම විතක්කේ ගියාද දැන් මම මේ කතා කරන්න හදන්නේ විතක්කේ ගිය දේ අත්දැකීම් මත ਵਿਚාරය මතයි කියලා අහන්නයි කියන්නයි දෙන්නම එක මාත්‍රකාවේ එතකොට. එතකොට sannivedanayak වෙනවා. නැත්තම් යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලේපොල් කියනවා. ඉතින් කතා වුණා කියලා හිතනවා. නමුත් sannivedanayak වෙලා නැහැ. ඒ නිසා බුදුරජාණන් කියනවා ඉති රූපං. ඉති රූපස්ස සමුදයෝ. ඊටදී බොහෝමත්ම සියුම් මේ හටගත් රූපේ බලන්ට වෙන් කළ අඳුර ගන්නට වැඩිය නැත්නම් රූප පරිච්ඡේද ඥානෙ ලැබනවට වැඩිය ගොක් ගැඹුරු භාවනා අත්දැකීමක් ඕනේ පච්චේ පරිග්‍රහ ඥානය ලබන්න. රූපේචා රූපේ හට ගැනීම දෙක දකින්න. ඕක තමයි ධර්මයේ තියෙන ගැඹුරුම තැන. දෙයක් දැකලා ඒක හට ගන්න තැන බලන තරම් ඒක නැවත නැවත එන්න අරින්න ඕනේ. එනකොට එනකොට එනකොට මට දකින්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ ගොරෝසු දෙයක් විතරයි. හට ගැනීම ඊටදී බොහොම සියුම්. ඒ නිසා මේ අපේ ඇහැකන දිවනාශය කාය මන කියන ඉන්ද්‍රිය වෙනුවට සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් දියුණු වෙන්න ඕනේ. එතකොට රූපේ හට ගැනීම මෙතෙක් වෙලා මොහා වෙලා තිබුණ දේ ඉතින් පිටිපස්සේ වෙච්ච දේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක මැජික් එකක් කියලා උඟ දෙනෙක් හිතනවා. ඒ රූපේ හට ගැනීම දැකීම මැජික් එකක් කියලා මැජික් එකක් නෙවෙයි. අපි නානා රූප දකිනකොට හැමදාම හටගත්ත රූපයක් දකින්නේ. එකම රූපයක් අල්ලගන්න නැවත නැවත මතුවෙන රූපයක් අල්ලගන්න. අල්ලගෙන ඒක තම සද්ධාවෙන් කරන්න. ඒකටම හිත යොදාන්න. ඒ වගේ මේකේ එපා වෙනසුළු වීරියෙන් කරන්න. එතකොට දැනගන්න ඕනේ මගේ හිත මේ එනේන වෙලාවේ රූපෙටමයි නගින්නේ සතිය තියෙනවා. ඒකට ඒකේ සමාධියක් ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් කියනවනම් හිත සමතේකටපත් වෙන්න ඕනේ. අරක බැලුවේ නෑ කියලා කනගාටුවක් මේක පෙනුනයි කියලා කනගාටුවක් මොකුත් නැතුව බැලිය යුතු රූපේ හිත දැන් වැටුණා. සමාධිය එල්ල වුණා. මුණට මුණ දාලා හිටියා කියලා සමාධියක් ඇති වෙන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ එක අංශුවක් හරි ගමන්නේ ආරියට දන්නවනම් ඒකටයි ඥානෙ කියන්නේ. නැත්නම් මේ දොඩම් ගොඩක් බදාගත්තා වගේ දියල්ලම අල්ලගන්න ගියාට මොකක්වත් අහුවෙන්නේ නැහැ. ආනෝ ඉන්ද්‍රිය ධර්ම ටික ආවට පස්සේ එයාට තේරෙනවා මේක අපි දන්න ඥාන වලට වැඩිය ගඟ දිගේ ඉහළට පේන ඥානයක්. මේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියලා කියන්නේ. එතකොට විතරයි ඔන්න විදිහට පුඩියට අහුණාට පස්සේ තමයි එයාට රූපේ අත්ථකමේ දකින්න පුළුවන්. නැත්තම් දකින්න උත්සාහ කරන්නේත් නෑ. දැක්කත් තව මංගල්‍යයක් කියලා හිතනවා. නැත්තම් මුස්පීන්තුවක් කියලා හිතනවා. නැත්තම් කම්මැලිකමක් කියලා හිතනවා. නැත්තම් නීරසකමක් කියලා හිතනවා. අර දෙක ඉපයුවා නම් එයා දන්නවා මේ අස්තංගමේ දැකීම පවා භාවනා ප්‍රතිඵලයක්. නමුත් ඒක නීරස කරන සුළු දෙයක්. හිත නරක කරන සුළු දෙයක්. පරාජිතපත් කරන වගේ දෙයක්. ආත්මේ නිෂේධනය කරන දෙයක්. නමුත් මේක යෝනිසෝ මනසිකාරයට දාලා රූපයත් රූපේ හට ගැනීමත් මම බැලුවේ මේ පැංගිරි විසි වෙන මේ රූපේ නැති වෙන අවස්ථාව. බය උපදෝන මේ රූපේ නැති වෙන අවස්ථාව. කම්මැලි කරන මේ රූපේ නැති වෙන අවස්ථාව. නින්දට කර කලකිරවන මේ රූපේ නැති වෙන අවස්ථාව දිහා ප්‍රබුද්ධ භාවයෙන් බලාන ඉඳරන් එතකොට තමයි ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ ඉතින් මේ මේ දේ කරනවා නම් මේ ලෞකික ඥාන සියල්ලම පිටු කරලා ඉවරයි අපි මේ ලෝකේ තියෙන ඥාන සියල්ලම පිටු කරලා ඉවරයි එක රූප අංශුවක් අරගෙන ඒ අංශුවේ මේ මුල මේ මැද මේ අග කියලා දකිනවා. එතන විපස්සනා කියන එක කවුරු හරි අහුවොත් කියන්න පුළුවන්. විපස්සනා කියන්නේ ඇති හැටි දැකීම කියන්න පුළුවන්. අනිච්ච දුක්ඛ අනත්තම් කියන්න පුළුවන්. ඕනෙම වස්තුවක මුල මැද අග දැකීම කියන්න පුළුවන්. අපි මේ සංසාරේ ඉන්නේ මොකද මොනම දෙයකවත් අපි සාංශුද්ධෙන් මේ මුල මැද අග දැකලා නැහැ. අරකේ අග දකින්නකොට මේකේ මුල මත වෙලා ඉවරයි. රූප ගැන කතා කරනකොට වේදනාව කතා කරනවා. කතා වෙනවා. වේදනාව ගැන කතා කරන සංඥා කතා වෙන මේ රූපය කියලා වෙන් කරගන්න බැරි නිසා අපිට මේ පිළිතුරු පිළිසිදු නිර්මල ගතියක් නැහැ. දේවල් නම් තියෙනවා. දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න සංකර වෙනවා. දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න අපි දාස භාවයටපත් වෙනවා. ඒ දේවල් වලට යට වෙනවා අපි. නමුත් යම් දෙයක රූපයක ගත්තොත් මේ රූපයේය මේ රූපේ samudaya හටගැනීමය මේ රූපයේ අත්ංග මේ කියලා දන්නවනම් අපි ඒක උඩ ඉන්නේ. ඒකට යට වෙන්නේ නැහැ. අන්න ඒ ඥාණයට කියනවා අපි ස්වාමිත්වයේ කියලා. අද තියෙන හැම ඥානයකටම ওই ඥානවන්තයෝ කියන අය යට වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට ඥානෙ ඉහවා ගිහිල්ලා තලාගෙන යනවා. ඉතින් ඒ නිසා ඥානෙ වැඩි, ලෝක ඥානෙ වැඩි හැම දෙනෙක්ම අද ඉන්නේ තද බල සහනෙක. තද බල ආතතියක ඒගොල්ලන්ට මේ ඥානෙ හසුරවන්න තේරෙන්නේ නැහැ. මොකද ඥානෙට ස්වාධීනත් ස්වාමිත්වයක් නැහැ. ඥානෙ එයාව යට කරගෙන ගිහිල්ලා. අන්න ඒක නැති කෙනා තමයි බුදුහාමුදුරෝ කියන්නේ. ඉතින් වච්චි අග්ගිවච්චකොතර කියනවා මම මේ ලෝකෙට බුදු උනේ උඹටත් මේ අසුදුටු කාටත් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තගමෝ කියන්නේ. ඉතින් මේක තමයි මූලිකවම යෝගාවචරයේ අපි වාගේ අය මේ ශද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඇහැ කන දිවනාසය කය මන කියන මේ ඕලාරික ඉන්ද්‍රියන් වෙනුවට මේ ධාර්මික වූ ආගමික වූ ආධ්‍යාත්මික වූ ඉඳුරන් පහක් ඇති කර ගන්නවා. අන්නේ ඉඳුරන් පහ ඇති කරගත්තට පස්සේ තමයි එයාට ඉති වේදනා කියන නාමස්කන්ධයේ පළවෙනිම සමාජිකයා මේ විඳීම් භාරයක් මේ වේදනා මේ රූප නෙවෙයි මේ සංඥා නෙවෙයි මෙතෙන් තියෙන විඳවන ගතියක් කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ විඳවන හැම වෙලාවකම ජීවත් වෙන වෙලාවක්. ජීවිතේ නැති වෙනකොට විඳවිල්ල නැති වෙනවා. ඉතින් අපි ජීවිතේ නැති වෙනකොට බයයි කියන්නේ විඳවිල්ල නැති වෙනකොට බයයි. අපිට විඳවිල්ල තියෙන තාක්කල් එක එකනට අඬ අඬව ගාගෙන අතපපා ජීවත් වෙනවා. අනේ මට මෙච්චර දුකක් තියෙනවා. අනේ මට මෙච්චර දුකක් තියෙනවා කිය. අර දුක විකුණ ගන්න තමයි අපි මේ චාටු කතා කතා කරන්නේ. ඒ විදුක තල්ලුවට ගන්න එකත් ඒ චාටුවෙමයි ඉන්නේ. ඌත් ඉන්නේ ඒ දුකේමයි. ඌ මේ විකුණන එකයි අතර කිසිම දුකේ වෙනසකුත් නැහැ. හැබැයි අපි හිතනවා මම කොහොම හරි අරයට මගේ දුක ඒත්තු ගන්නවයි කියලා. මේ හේතු ගන්න මනුස්සයරක් තියෙන ඔය සමානම දුකක්. ඌවර වෙන වචන ටිකකින් කියනවා. මට තියෙන ගෑනු දුකක්, මට තියෙන පිරිමි දුකක්, මට තියෙන පැවිදි දුකක්, මට තියෙන ලෙඩ දුකක්, මට තියෙන දොස්තර දුකක්, කොයි එකක් දුකමයි. ඒ නිසා මේ වේදනාව කියන එක කාටවත් දීලා බේරන්න පුළුවන් එකක් නෙවෙයි. ඔගේ තියෙන්නේ මේ වේදනාව වේදනාව වශයෙන් අඳුනගන්න එකයි කියන එකම මුගදෙනෙක් හිතනවා අත්කල මතානියෝගයක් කියලා. වේදනාව කියනක දුරුවන් කළ යුත්තක්. ඒක හඳුනාගන්නේ කොහොමද කියලා වේදනාව එන්නකොටම මුණට ඇසිඩ් ගැහුවා වගේ පැකිලෙනවා පසට යනවා ඉතින් අපි ඒකේ හරිය කියනවා බුබ්බඩයයි කියලා කම්මැලියයි කියලා බත්බූසයි කියලා කුසීතයයි කියලා කියනවා පැමිණි දුක් පැණි රහයි කියන තියෙන වචනේ තියේදී මේ Tamanට එන දුක් එක එකනා ගාවට කනපින්දම් ගහගා බෙද බෙදා ඉන්න කෙනා දුක්කම අනානා අනුන්ගෙත් ගගා නටනවා මිසක්කා කවදාකවත් එහෙන් ගොඩ වෙච්ච කෙනෙක් පේන්නේ නැහැ ඒ මිනිස්සයා දුකට උදව් කරපු ගමන් තව බුබ්බඩෙක් වෙනවා. ඌ හිතන අනිත් දවසේ ඊට වැඩිය නැලවිලි මේ මේ මේ දුක් ගැන විලි කතා කිය කිය එක එක ආ පිටිපස්සේ යනවා. කවදාකවත් වැඩක් නැහැ එකෙන්. ඒතාවකාලිකව හරි සපතක් එයි කියලා අපි හිත හදාගන්නවා. తాවකාලිකවත් නැහැ. සත්‍යච්ච කබලට වතුර කඳුලක් අඩු වගේ වැට කොටම චස් ගන්නවා මිසක් මොනම තෙතවණයක්වත් ලබන්නේ නැහැ. ඒ නිසා මේ අනුන්ගේ දුකට පිළියම් කරන්න හෝ ඒ අනුන්ගේ දුක් ගැනවිලි අනුන්ට දුක් ගැනවිලි කියන බාල පුරුෂයන් අයින් කිරීම සඳහා හොඳම වැඩේ තමයි Tamange හිත පැමිණි දුකේම යොදලා තියාගන්න. ඒතකොට කිසි කරදරයක් නැහැ. අර කාටවත් කියන්න වෙලාවකුත් නැහැ. ඒකටත් සතිය කැඩෙනවා. කවුරු හරි කන පින්දම් ගහනේ අහන්න වෙලාවකුත් නැහැ. සතිය කැඩෙනවා. ඒ ඉතින් යාර බීරියලියට වේනා ගායනා වගේ කිව්වට කමක් නැහැ. නමුත් තමයි මතක තියාගන්න නිතරම මේ රූපේ නෙවෙයි මේ වේදනාව මේ විඳීම වේදනාව කියන වචනේ අපේ සිංහලේ පොඩ්ඩක් පටලවාගෙන තියෙන දුක් වේදනාට නමුත් වේදනාව කියන වචනේ පාලිය සඳහන් වෙන්නේ විඳවන එකට. ඒකට විශේෂණ පද තුනක් තියෙනවා. සැප, දුක, අදුක්කම සුඛ කියලා. මේ විශේෂණ පද කොයි එක වුණත් විඳවිල්ලක් තියෙනවා. ඒක අපිට තේරෙන්නේ නැති නිසා අපි මේ සැප වේදනාව ගණ්ඩත් දුක් වේදනාව දුරුවන් කරන්නත් උත්සාහ කරනවා. කවදාකවත් කරන්න බෑ මේ ඔක්කොම එකම ගුලියේ තියෙන. ඒ නිසා ඒක රූපෙන් වෙන් කරලා අඳුර ගන්නම් බුදු ආමතුර අපිට ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ කියනවා බොයි සැපයි කියන වේදනාව පොඩ්ඩක් බලපන්. එතනක් තියෙන බිඳවිල්ල. දුකයි කියන වේදනාව කියලා බලපන් ඒත් බිඳවිල්ල. අදුක්කම සුඛ වේදනාව කියලා බලපන් ඒත් බිඳවිල්ල. කුයි විලාහකේ වේදනාව දැනෙන්නේ නැත්තම් අවේදිතයි නම් ඒකට නිවන කියනවා. ඉතින් හරි අමාරුයි කාට හරි නිවන කියලා දෙන්න. හුඟ දෙනෙක් දැන් නිවන සැප මල්ලට දාගෙන තියෙන. එහෙම තමයි ආගම මේ නිවන විකුණන්නේ. සදාකාලික සැප ඇති සත්‍ය මංගල නিত্য සත්‍ය සුන්දර සත්‍ය සුන්දර නিত্য සුන්දර සත්‍ය මංගල නිවනක් ඉල්ලනවා. නමුත් නිවන කියලා කියන්නේ ඔය දුකේ සත්‍ය නিত্য ගතිය බැයිලක් නෙමෙයි මේක බාර ගන්නවා. මේ ජීවත් වෙන හැම කෙනාම ඉන්නේ දුකේ. උඹ ඔය කටවුල් කර කර කිව්වට උඹේ දුකේ විශේෂයක් නැහැ. උඹ මනුස්ස දුක බාර ගන්න. ඒ උඟ දෙනෙක් හිතන එක නෝන්ජල්කමක් කියලා. ඒක මේ පශ්චාත්තාවයක්. එහෙම නැත්නම් මේ මට විතරක් විශේෂයෙන් වෙච්ච දෙයක්. එහෙනම් මේ ආණ්ඩුව UNP වෙච්ච නිසා වෙච්ච එකක්. මේ ඊපිරල වැහැපු නිසා වෙච්ච එකක්. නැත්නම් මේ අල්ලපු ගෙතුණිය හුණියම් කරලා වෙච්ච එකක් කියලා අපි මේ දුක දිහා බලනවා. ඉතින් අපි ගියේ පාර ටිකක් අපි කතා කරා. ඒ දුක පිළිබඳව ඒ චුල්ල වේදල්ල සූත්‍රයේ ඒ ධම්මදින තෙරින්නාංශෙත් ඒ රහත් මෙහිනාසිගේ පුරාණ ස්වාම පුරුෂයා වෙන විසාක උපාසකත් කතා කරනකොට ඒ ධම්මදින තෙරින්නාශමේ ඉති වේදනා කියන එක කැන්දේ ගල බේරුවා වගේ කාටවත් නෑ බෑ කියන්න බැරි. ඒකම කාටත් එක දැනුමක් ලබා දෙන ස්වරූපයෙන් සඳහන් කරලා තිනවා. සුඛ වේදනාව හැම වෙලාවෙම රාගානුසයත් එක තමයි කටයුතු කරන්නේ. ඒක නිසා සුඛ වේදනාව අපි කවදාකවත් විඳලා නැහැ නිර්මලව. විඳින්නත් බෑ එහෙම එකක්. විඳින හැම වෙලාවෙම විඳින්නේ ඒක පිළිබඳ ඇති කෑදරකමකින් ඒ නිසා අපි දුක පිළිබඳව දන්නවා කිව්වට අපි දන්නේ ওই රාගානුසය කියන දැල හරහා තමයි වර්ණ කණ්ණාඩිය හරහා තමයි ඒ නිසා දුක හෙන සැප සැපේන හැම වෙලාවකම මේකට තියෙන කෑදරකම දැක ගන්න පුළුවන් නම් අපිට තේනවා අපි හරහා මොකක්දෝ න්‍යායපත්‍යක් ක්‍රියාත්මක වෙනවා හැම විදින සැපකටම අපි මනාපයක් තියෙනවා අඬහව ගන්න කන්ටි කියා ගන්න ආසාවක් තියෙනවා පාටි දාන්න ආසාවක් තියෙනවා ජයග්‍රහී හැඟීමක් එනවා. ඒක සාරිපුත්‍ර ස්වාමීන් පෙන්වන්න හදන එක සුඛ වේදනාව වෙන එකක් නෙමෙයි සුඛ වේදනාව වතා හෙළන රාගානුසය කරන මායාවක් මෙතන තියෙනවා. දුක් වේදනාව වෙනකොට පටිඝානුසය තියෙනවා. නැද්දකින් නොපතන් කියලා එන්න ඉස්සෙල්ලා මුණ නරක කරනවා. එන්න ඉස්සෙල්ලා ද්වේෂ කරනවා. ඒකල විලා ගියාට පස්සෙත් කාට හරි හේතු කරන්න හදනවා මම නම් කවදාකවත් දුක ඊළඟට කන්න කැමති නෑ. නමුත් මේ නැවත නැවත දුක එන්නේ අසවලාන වෙන්න ඇති කියලා බාහිර ඒජන්ත කෙනෙක් හොයනවා. අතීත අනාගත දෙකට දානවා. වෙන තැනකට හේතු කරනවා. අර පැමිණි දුක බාර ගන්න කැමති නෑ. ඒ නිසා ඒ කෙනා කවදාකවත් මේ දුක හැපදෙන කතා කරන කෙනා විශේෂයෙන්ම පෙළෙන කෙනා ඒකෙන් දැවිච්ච කෙනාට අභියෝගයක්වත් දෙන්න බෑ මේ දුක වේදනාවේ තියෙන පටිඝානුසේ බලාපන් සුඛ වේදනාවක තියෙන රාගානුසය බලාපං කියන කවදාකවත් කරන්න බෑ. එයාට කරන්න නම් ඉස්සල්ලාම එයාට රූපය පිළිබඳව දැනගෙන දෙයක් ආපුවාම ඒක ආවේග ජනක වෙන්නේ නැතුව ආකල්ප ජනක වෙන්නේ නැතුව පූර්ණිකම නැතුව මේ සුඛ වේදනාවට වඩා මම කැමති මේ රාගානුසයටයි. දුක් වේදනාවට ද්වේෂ කරනවට වඩා මාව පෙලන්නේ පටිඝානුසයයි. ආන්නේ දෙක දැක්ගත්තා නම් පේනවා මේ මිනිස්සු කෙඳිරි ගන්නේ ලෙඩටම නෙවෙයි. මේ අල්ලපු ගෙදෙට්ට ඇහෙන්න. ඕක කාගෙන ඉන්න පුළුවන්. ඊට දුක් අපි කාගෙන ඉඳලා තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දි මේ මේ මම විඳවන්නේක් බව පෙන්වන්නට අල්ලපු ගෙදෙට්ට ඇහෙන්න කෙඳිරි ගානක තමයි වැඩේ. ඉතින් මේ මිනිස්සයා ඒකෙන් වෙන්නේ බුද්ධ ආදී උත්තරමයන් ඉදිරි පිට කොන්දරයට කොඳුයට පෙර නැති සතෙක් බවට පත් වෙනවා. පත් වෙනවා. වැල් ගැඩවිල්ලෙක් බවට පත් වෙනවා. මේ මනුස්සයා කිසි වෙලාවක හිතන්නේ මේ දුක ආයේ මගේම පරණ කර්මයකට දැන් මේ කේන්ද්‍රී ගාන්නේ අඳුරේ තෝබනේ එහෙම නැතුව කේන්ද්‍රී ගාවයි කියලා වේදන අඩු වෙන්නෙත් නැහැ. මේක කිව්වහම මුතින් බුදුහාමරන් දෝ කියන ඔබ වහන්සේලා බුදු වෙලා කියයි. අපිට එහෙම නැහැනේ අපිට අඹුදු වෙලා නැහැනේ ඒ නිසා අපිට වේදනාවක් තියෙනවා අපිට කේන්ද්‍රී ගාන්න අයිතියක් නැද්ද කියලා ඉතින් බයි. ආ තියෙනවා තියෙන කේන්ද්‍රී ගාන්න ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට පුළුවන් අයියෙන් කේන්ද්‍රී ගාන්න. ඔය රේඩියෝ එකේ අහගෙන ඉන්න දිගටම කේන්ද්‍රී ගාන්න. පත්‍රය බලන දිගටම කේන්ද්‍රී ගාන්න. ටෙලිවිෂන් එකේ බලන දිගටම කේන්ද්‍රී ගාන්න. ජනමාධ්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න කේන්ද්‍රී ගන්නවා. හැදෙන හැදෙන හැම ළමයෙක්ම හිතනවා කේන්ද්‍රී ගන්නකොට ලෙඩ සනීපෙයි කියලා අම්මා කාවට කියලා කේන්ද්‍රී ගන්නවා. තාත්තා කාවට කියලා කේන්ද්‍රී ගන්නවා. ගුරුවර කාවට කියලා කේන්ද්‍රී ගන්නවා. බුදු පිළිම කාවට කියලා කේන්ද්‍රී ගන්නවා. කතරගම කියලා කේන්ද්‍රී ගන්නවා. පත්තිනේම කාවට කියලා කේන්ද්‍රී ගන්නවා. හැම කෙනෙක්ම හදා ගන්නවා හන්දියක් අන්තියක් ගානේ කේන්ද්‍රී ගන්න තැන්. ඉතින් මීයා කාට කොන්දක් හිටියේද? මෙයාට බෞද්ධික කියන්න පුළුවන්ද? බුදුහාමුදුරට සාක්‍ය සිංහ කියයිද? බලු සිංහයා කියලා කියන්නේ. බෝධි පූජා කිය කිය වටේ ඇවිදිනවා බෝධින්නාංශේ වටේ දුක් ගැන විලිගන්න. පව් කියලා හිතෙනවා මේ මිනිස්සු මේ තමන්ගේ සද්ධා විදිය සත් සමාධි අදහන් නැතුව මේ බාහිර ඒජන්ත කෙනෙක් හදාන එකට බුදුහාමරගේ ලයිස්තුවක් දාගෙන කේන්ද්‍රී ගන්නවා කියලා. ඒක හිතනවා මේ සාන්තියක් එයි කියලා. මේ කසහන රෝගේ තියෙන මිනිහට එමන්සට කහන්න ගහන්න සුද්ධියක් තියෙනවා. හැබැයි හොදි බහිනවා. ඒක තමයි කසහන කියන්නේ. මේ වගේ කුෂ්ඨ රෝගයක් තමයි මේ දුක් වේදනා පිළිබඳව දරන්න පුළුවන් ප්‍රමාණය බලනවා වෙනුවට ඒකට බාහිර හේතු හොයලා නැත්නම් මේකට කෙඳිරි ගාලා උත්තර ලැබෙයි කියලා නැත්නම් මේ දුකට මූණ දීම තමයි එකම උත්තරය කියන එක බාර ගන්න නැතුව නැත්නම් දුකේ සටහන් ආකාර ස්වභාවික ලක්ෂණ බලනවා වෙනුවට දුක නැති කරන්න ප්‍රශ්න අහනකොට පැහැදිලිවම පේනවා මේ පෘථජ්ජනයා උගුරට හොරා බෙහෙත් කණ්ඩ හදන જાතියක් තියෙන්නේ. ඒක වවාගෙන කණ්ඩ තමයි මේ වෛද්‍ය විද්‍යාව තියෙන්නේ. ඒක වවාගෙන කණ්ඩ තමයි මේ රූපලාවන්‍ය තියෙන්නේ. ඒක වවාගෙන කණ්ඩ තමයි මේ ජනමාධ්‍ය තියෙන්නේ. ඒක වවාගෙන කණ්ඩ තමයි බැංකු තියෙන්නේ. ඒක වවාගෙන කණ්ඩ තමයි මේ නීතිය තියෙන්නේ. ඒක වවාගෙන කණ්ඩ තමයි මේ විවස්ථා රාජ්‍ය ව්‍යවස්ථා තියෙන්නේ. දන්නව කොයි එකත් කෙන්දිරි ගාගෙන එනවා. ආපු ගමන් උගෙන් කුට්ටිය කඩා ගන්නයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ වෛද්‍යකුත් නැහැ. දේශපාලනිකුත් නැහැ. සමාජෙත් ධර්මිකුත් නැහැ. නීති ව්‍යවස්ථා ඇත්තෙත් නැහැ. මෙන්න බුදුන්සේ කියන ඕක බාහිර ගනින්. අත් අවුරුදු දුකක් මං හය අවුරුදු දුකක් වින්දා දුෂ්කර වත පුරනකොට පපුව අත ගහන්න මගේ පිට අත ගෑවුණි. මගේ ඇස් දෙක ඇතුළට ගිලිලා වතුර හිඳිච්ච ලිඳක් වගේ බාටපත් වුණා. ඒත් මම අධිෂ්ඨාන ඇතෑරියේ නැහැ. මට මොකක්වත් උනේත් නැහැ. ඒක බුදුරජාණන්සේගේ චරිත ලස්සනක්. බුදුන්සේක අගේ කරන්නේ නැහැ. නමුත් ලියලා ලියලා තියෙනවා. චුල මේ සීයනාද සූත්‍රයේ කියාගන්න බැරි විදිහට ලියලා තියෙනවා බුදුරජාණන් මෙන්න මම කරපු ටික කියලා යන බන්නට මොකක්ද අපි මේ කතා කරන්නේ. ඒකට හේතුව මොකද අපි මේ කොඳුවට පෙළ කඩලා තියෙන්නේ අපේ අම්මයි තාත්තයි. අපේ කොඳුවට පෙළ කඩලා තියෙන්නේ අපේ ගුරුවරු මුණට වෙච්චාම අඬ අහෝ ගාපියව කියලා. මොකද ඒගොල්ලන්ට කැපිපේන්න ඕන කම නිසා. ඒගොල්ලෝ තමයි මේ රාජ්‍ය ලොක්කෝ කියලා පෙන්වන්න ඕනේ. සයිජි එක එකනා පෙනී හිටිනවා. බුදුජානනාංශේ වල මොනවාක්වත් කියන්න නැහැ. බුදුරජාණන්සේ නිසා කියනවා මේ පුත්තජන ලෝකේ යමක් ඇත්තේ කියලා කියනවනම් ඒක ආර්ය ලෝකේ ඇත්තේම නැහැ කියලා. ආර්ය ලෝකේ යමක් ඇත්තේ කියනවා පුත්තජන මැරෙන්න කෑ ගන්නවා එහෙම දෙයක් ඇත්තෙම නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ දුක සැප වේදනාවේ තියෙන රාගානුසයත් කොච්චරද කියනවනම් සැප වේදනාව යනකොට දුකයි කියලා ඒ මනුස්සයා තේරුම් ගන්න බෑ. ඒ තරම් රාගානුසය මෙයාව මත් කරනවා. පටිඝානුසය කොච්චර මත් කරනවද කියනවනම් දුක යනකොට සැපක් එහා පැත්තේ තියෙනවයි කියලා දකින්නත් බෑ බලන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා එයා දකින්නේ දුක සාකල්යෙම කේවල දුකක් විදියට. සැප සාකල්යෙම කේවල දුක සැපක් විදියට. නමුත් ධම්මදේන තෙරිනාස කියනවා සැප දුකට ප්‍රතිපක්ෂයි. දුක සැපට ප්‍රතිපක්ෂයි දුක යන්නේ සැප ඉතුරු කරලා සැප යන්නේ දුක ඉතුරු කරලා ඌට ඒක පේන්නේ නැත්තේ අර අනුසේ ධර්ම හිත මෝහා කරන නිසා හිත මත් කරවන නිසා ඒක පමාදේ නෙමෙයි මදය කියලා කියනවා. මදයට පමාදයට හේතු වන්නා වූ සුරාපානය ගන්න එපයි කියලා තියෙනවා. අපි කොයි වෙලාවෙත් බීලා තමයි ඉන්නේ. එක්ක පමාදයට ලක් කළා එක්ක මදයට ලක් කළා. ඒ නිසා අපිට මේ වේදනාවක එකක හෝ මේ හැම සැප වේදනාවකම ඒ ආ සමාන දුකක් දිලා ඉන්නවා. හැම දුක් වේදනාව ඒ හා සමාන සැපක් දීලා එකතු වෙනවා දෙක එකතු වෙලා දෙකට බෙදපුවාම දෙකම එකයි මේක දන්නවනම් ඒක නම් මේක පොඩ්ඩක් බලාවි එනේන සැපේ එනේන දුකේ මේ යටි නූලෙන් වැඩ කරන එක අනුසය වැඩ කරන එක දෙක එකතු කරලා දෙකට බෙදනකොට කොච්චරක් දැනුම ලැබෙනවද ඒකට කියනවා වේදය ප්‍රතිවේද කරනවායි කියලා මේ වේදය කියලා කියන දැනුමට අපි මේක වළක්වන්න හදනකොට සැප පිටිපස්සිල්ලන්න යනකොට මේ තියෙන තාක්ෂණය හරහා මේ තියෙන යටිතල පහසුකම් හරහා මේ තියෙන sannivedanaya හරහා අපි නොදැනුවත්වම බදු ගෙවන මේ බේබද්දොනක් නෙවෙයි නිකන් බද්දව බවටපත් වෙනවා. බදු ගෙවන එක විතරයි කරන්නේ දෙඤ්ඤන් සපකට. ඒ වෙනුවට පැමිණි දුකට මුහුණ දීලා ඉන්නවනම් මේ කඳෙන් ඕන තරම් දරන්න පුළුවන්. මීට වැඩිය දරන්න පුළුවන්. ඉතින් ඒක නිසා දවසක සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා මේ නිවනට බුදුහාමුදුරු දීලා තියෙන සැප නම අවේදිත සුඛයයි කියලා. ඒකට උදායි හාමුදුරු කියන කොහොම සවස අවේදිතන විඳින්න බැන්නකොට සුඛයක් කියන්නේ ඇයි කියලා. ඒක වටින ප්‍රශ්නයක්. විඳවන හැ ඒකට සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙනවා යං කිංච වේදිතං තන් දුක්ඛ දුක්ඛස්මින් කියලා. යමක් විඳරණක හැම එකක්ම දුකක් ආයසුන්ත. අන්නේ දුක නොදැනෙන වෙලාවට තමයි අපි භාවනාවේදී මොනවා වුණාද කියලා දන්නේ නැත්නකට යන්නේ. අපිට ඒක මහා බයක් විදිහටනේ පේන්නේ අනුතුරුදායක තනක් විදිහටනේ පේන්නේ අගාධයකට වටනවා වගේනේ පේන්නේ ඉතින් ඒ නිසා අපි වහාම දන්න දෙයක් අල්ලගෙන එක්ක රූපයක් අල්ලන්න හදනවා එක්ක වේදනාවක් අල්ලන්න හදනවා දන්නේ නැහැ කොහොමද දන්නේ නැහැ කාට වැඩිය කියලා ඊට පස්සේ ආයතනයක් ඉදිරිය ගන්නවා ඒකේ තියෙන පීරි පීරි ගෑවිල්ල අනුව වේදනාව අනුව නමුත් මේ වේදීම හරහා නැත්නම් විඳීම හොඳට මේ වේදනාව මේකේ samudaya මේ අත්ංගමේ කිව්වනම් හැම වේදනාවකම අවසානයේ අත්ථකමයක් තියෙනවා. අන්නේ අත්කමෙට එයා පැත්තේ තියෙනවා නිවන බොහෝම තුනීවට විඳින්න බැරි එකක්. ඉතින් අපි ඒකට බය වෙලා තියෙනවා. අපි ඒකට නූල් බඳිනවා. අපි ඒකට පාළුව කියලා කියනවා. අපි ඒක තනිකම කියලා කියනවා. අපි ඒකට නීරසකම කියලා කියනවා. ඉතින් මේ අවේදිත සුඛයේ මෝඩයට පෙන්නේ පාළුවක් තනිකමක් නීරස ගතියක් නිදිමතක් ඒකාකාරීකතක්. එයා කවදාකවත් ඒක හරහා බලන්න කැමති නැහැ. ඉතින් මාරය හැමදාම තියෙනවා. බුදුරජාණන්සේ රහසේ කියනවා මේ පාකම එනකොට, නිරකම එනකොට මේක භාවනාවෙන් උපදිච්ච එකක්ද? ප්‍රතිපදාවෙන් ආපු එකක්ද? නැද්ද කියලා බලන්න කියලා. එහෙමනම් සති ධාරාව දිගට තියෙන එකනට අපදානේන සම්පායති කියලා තමන්ගේ චර්යාවෙම කියන්න පුළුවන් නෑ මේක භාවනාවෙන් ආපු එකක්. නීරස තමයි. එහෙමනම් මේක මේ භාවනා ප්‍රතිඵලයක්. මේ අවේදිතේ පෙරමග ලකුණු මෙන්න මේකට කලබල වෙන්නේ නැතුව සලුව ගසා දාලා නැගිටින්න නැතුව මේ පොඩ්ඩක් කාගෙන ඉන්න බලන්න. නීරසයි කියලා වහාම කිපෙන්නේ නැතුව මේ නීරස දේ තුල විරාගයේ තියෙන ඉඩ තියෙනවා. රස දේ තුල තියෙන රාගේ නම් සංසාරේ බැඳීම නම් මේ විරාගයේ තියෙන ඉඩ තියෙනවා. එතන ඒතන් සන්තන් ඒතන් පණිතයි යජ්ජන් සබ්බ සංකාර සමතෝ සබ්බෝපදී පටිනත්තා පටිනිසග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බාන. තණ්හා ක්ෂය වීම විරාගයේ ඇති වෙනකොට මේ නිවනට අවේජිතන්ට යන්න හදානේ. නමුත් අපි ඒකම බයක් කරගෙන, චකිතයක් කරගෙන හයියෙන් උස්ම ගන්න යනවා. එහෙම නැත්නම් මොනවාර නැති උනායි කියලා භීතිකාවට පදා ගන්නවා. ඉතින් කාට හරි යෝගාවචරයේකට මේ වේදනාවේ අත්ථකමේ තියෙන මුලින් මුලින් නම් ඒක ක්ෂණ මාත්‍ර වශයෙන් වෙන්නේ. නමුත් මේකට එළඹිලා වාසය කරන කෙනෙකුට කවදා හරි මේ වේදනාව දැනෙන දේ නොදැනෙන තැනට යන්න යන්න යන්න ඒක භාවනාවක් කරා යන්න ඕනේ සතියක් කරා යන්න ඕනේ දැක දැක දැනගෙන මේ කියන්නේ කෙලස් කෙවීමක් නිවනට ලං වීමක් කියලා තේරුම් ගන්න එක තමයි අපි වේදේ කියලා කියන්නේ ප්‍රතිවේදේ කියලා කියන්නේ ඔත ඒක තමයි විකිනෙන්නෙම නැති බඩුව මොකද හුඟව දෙනෙක් කියනවා මේ භාවනා කරගෙන යනකොට මේ මේ සැප ලැබෙන්න ඕනේ මේ මේ ආලෝක ලැබෙන්න ඕනේ මේක මේක ලැබෙන්න ඕනේ කියලා අපි අපේක්ෂාවක් තියෙන තාක්කල් අර අවේදිතේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් දක් ගන්න බෑ. දකින්න එකට මාය විරුද්ධයි. කෙලෙස් විරුද්ධයි. යෝගාචර කතා කරන කතාවෙන් පේනවා ඔකේ මා යෝගාචර කොච්චරක් මාර පාක්ෂිකද කියලා. යෝගාචරය වුණත් තාම කොච්චරක් කෙලෙස් බරිතවත කතා කරන්නේ අර දැනෙන අරමුණ සියුම් වෙනකොට යබයි වෙනවා. අතිසියුම් වෙනකොට භාවනා දමල ගාලා නැගිටලත් යනවා. මාට ගුරුවරයාත් මාරු කරනවා. මොකද එයා හිතනවා මේ විඳීම ගොරෝසු තාක්කල් වේදනාව භාවනා හරි. සතිය හොඳට හයියයි කියලා. නමුත් සරුවචාන්සේ දේශනා කරන මේ ගොරෝසු වේදනාව, ගොරෝසු දැනීම සතිය පටන් ගන්න ආරම්භක ශේෂේ වුණාට සතිය හොඳනම් මේ විඳීම මේ වේදනාව සියුම් වෙනවා. ඒතර කෙලෙස් අඩු වෙනවා නිවනට ලඟ වෙනවා. ඔක අතිසියුම් වෙනවයි කියලා කියන්නේ තවත් කෙලෙස් අඩු වෙනවා, තවත් නිවනට ලඟ වෙනවා. එතකොට පුදුමාකාර අවධියකින් පුදුමාකාර ප්‍රබුද්ධ භාවයකින් පුදුමාකාර අඛණ්ඩ සත්‍යයේ මේක දිහා බලන්න නම් අර කල්ැතුවම ඉති වේදනා ඉති වේදනායේ සමුදයෝ ඉති වේදනායේ අත්ථගමෝ මේ සිකප්පත්ත භාවයක්ම එන්න හදන්නේ කුසాగ්‍ර ගතියක් එන්න හදන්නේ අපි මේ බුදුන්පත් වීමට යන්න හදන්නේ මෙන්න මේක දිහා නොසැලී බලාගෙන ඉඳනනම් අපි මේ යන්න හදන්නේ අවේදිත පැත්තට කියලා යනකොට මමයා කෑ ගහනවා මාන්නි කෑ ගහනවා තෘෂ්ණාව කෑ ගහනවා මමයා කියනවා ඉතින් කෝ බබයි විඳින මිනිහෙක් නෑ නේ ඒකට ඒතර මේ මනින්න එකක් නෑ නේ යමක් තිබුණොත් නම් උස්මිටි බනින්න පුළුවන් යමක් නැත්තන්ට යනකොට තණ්හා කරන දෙයක් නෑ නේ කියලා ඉතින් යෝගාවචර දන්නවනම් මේ එnde ende ende මේ තණ්හා මාන දිට්ඨිය වලට පොහොර නැති වෙනවා එහෙම නැත්නම් ආහාර නැති වෙනවා එnde ende ende තමයි මේ අවේදිත තැනකට යනවා අපි දන්න මේ මොළ ධාතුවර තේරෙන්නේ නැති තැනකට යනවා. එතන තමයි නිවන තියෙන්න පුළුවන්. මේ දන්න දේ තුල නම් කවදාවත්ම නිවන නැහැ. ඒක හොඳටම ධාතිකයි. මොකද මේ දන්න දේ තුල තියෙන හරියට තියෙන කෙලෙස් විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කිංචන කියලා කියන්නේ යමක්. යමක් කියලා කියන්නේ රාග, ద్వේෂ, මෝහ තියෙන දෙයකට විතරයි. රාග, ద్వේෂ මොනවා නැති දෙයකට අකිංචන කියලා කියනවා. අකිංචනය ඉදරන්ට අහුවෙන්නේ සංඥා කරන්නත් බෑ. නිමිති ගන්නත් බෑ. ඒ නිසා ගත්ත නිමිත්ත ක්‍රමයෙන් ගෙවෙනවා දකින්නවනම් තුනී වෙනවා දකින්නවනම් සූක්ෂම වෙනවා දකින්නවනම් යෝගාචර්චන මේ වේදනාව පිළිබඳව අත්ංගමයට යනකොට සංඥා තැබීම සංඥා ගැනීම සහ සංඥා අනුකරණය කියන එක අත්‍යවශ්‍යයි. අපි මේ ලෝකේ ඔක්කොම පටලවිලි හදාගෙන තියෙන්නේ ඒවට දීපු නම් අනුව තමයි. එහෙම නැතුව දේවල් එක කිසිම කෙනෙකුට පැටලෙන්න හදන්න බෑ. දේවල් වල පැටලෙන ගතියක් නැහැ. ඒ දේවල් වලට නම්පට බැඳීමේ ක්‍රියාවලියට අපි කියනවා සංඥාකරණය කියලා. ඒක අර රූප වගේම ස්කන්ධයක් විදිහට බුදුහාම සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අද ධර්මදේශනා මුලින් සඳහන් කරපිට ඉති සංඥා, ඉති සංඥාය සමුදයෝ, ඉති සංඥාය අත්ථගමෝ කියලා මේ සංඥාවල් ටිකක්මයි අපි කතා කරන්න කියලා අල්ලලා දෙන්න තමයි කියන්නේ. දකින අරමුණ සතහන් සහ ආකාර වශයෙන් ප්‍රකාශ කරන්න කියලා. මට ආස්වාසේ දැනෙන්නේ ඉහළට ආදින සටහනින්. නැත්තම් නාසිකාග්‍රේ වදින සටහනින්. ඒතර දන්න මේ හුස්ම ගැන නෙවෙයි මේ කතා කරන්නේ සංඥාවක් ගැන කතා කරන්නේ. පිට කරනවා කියනකොට එක්ක නාසිකාග්‍රේ නැත්තම් උඩුතොලේ හරි වැටෙනවා. එතකොට මේ තැනකට සම්බන්ධ කරලා සංඥාවකුයි මේ කතා කරන්නේ. හැබැයි ඒක හුස්ම වෙලා. අර බබාගේ භාෂාවෙන් සෙල්ලම් ගෙවල් හදනකොට එයා මේ සෙල්ලම් භාෂාවෙන් කතා කරන්නේ. ඉතින් අම්මලත් ඒ සෙල්ලංගෙදෙට ගියාට පස්සේ බබාගේ භාෂාවෙන් කතා කරනවා වගේ අපි මේ සංඥාවට සම්පූර්ණ මුලදීමක් තමයි සතිය ඇති කිරීම සඳහා කරන්නේ ඉනේන අරමුණේ සටහන මතක තියාගන්න. ආකාරය මතක තියාගන්නවා මොකද සතියට කියන්නේ තිර සංඥා අදිඨාන තිර සංඥා පදට්ඨානා කියලා සතිය ඇති කරගන්න සංඥා කරන එකල යුතුයි. සටහන් බැලිය යුතුයි. ආකාරය බැලිය යුතුයි. ඒකට සතිය හොඳට වැඩෙනකොට පේනවා සතිය ඇති කරගන්න ගත්ත මේ සටහන්ස ආකාර බලාගෙන ඉඳදිම කිවිල යන පටන් ගන්නවා. ඒක මේ උපංගෙයිම මැරලා යනවා. ඒකට යෝගාවචරින මේ සංඥාව මැරණ එකට සතිය මැරණයි කියලා. මොන විදිහෙන්වත් කියලා දෙන්න බෑ. මොනවා කරන්න කියත් එයා හිතන්නේ මේ ආනාපානේ සටහන් ගන්න ඉස්සලා සටහන් නැතිලා යනවා. සමහර කෙනා ඉඳගෙන එක හුස්ම දෙයක්වත් බලන්න බෑ ආනාපානේ නොදණී යනවායි. ආනපනේ නොදෙනී ගියත් නැතිලා නැහැ. නැති වෙනවා මැරෙන්න eBay. මැරෙන්නේ මොකද හේතුව අපි ආනාපාන කියලා සටහන් කරන්නේ නැත්නම් මතක් කරන්නේ නම් කරන්නේ කමඨාන් වාද ඇතුල් කරන්නේ සංඥා මාර්ගේ රූපක මාර්ගේ ඡන්දස් මාර්ගේ අන්න ඒකේ විපිරියාසයට අපි පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ කියන්නේ සංඥාවගේ අත්ංගමයට කැමති නැහැ. සංඥාවගේ විපරිණාමයට කැමති නැහැ. අපි හිතනවා මේ ආනාපානෙ දැක්කනම් දිගටම ආනාපානෙ දැනනකොට තමයි සතිය තියෙන්නේ කියලා. නමුත් මේ ආනාපානය දැනගැනීම සඳහා ලැබූ සලකුණු කොච්චර ශීඝ්‍ර වෙනස් වෙනවද කියනවා නම් ආශ්වාසයේ මුලී ලැබූ සලකුණ මැදට කලංගු නැහැ. මැද ලැබූ සලකුණ අගට සලවලංගු නැහැ. ඒක නිසා බුදුසෙන්සේ සඳහන් කරනවා මේ සංස්කාර ස්වභාවය uppādō paññāyati වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤ තත්තම් පඤ්ඤායති කිය. මේකේ උප්පත්තිය පැනෙනවා. නමුත් ඒක මේ උප්පත්ති කියලා බලන් ඉස්සලා ඒක වෙන දෙයක් පාඩපත් වෙලා ඉවරයි. මේක වීවීමක් පැනෙනවා, වැයවීමක් කියවිය. නමුත් ඒක බලනකොට වෙන එකක් මතුවලා ඉවරයි. මේ අතරමැද පිටකොන්ද හරිය කියන එකේ මේ තිතියක් කියලා අපි වැළුවට ඒකේ තියෙන අන්‍ය තත්ත්වයක්. ඒක වෙනස් වෙන ගතිය. අන්න ඒ තරම් පේනවා. හොඳට ආධුනික සතිය සති මාත්‍රාව දිනු වෙලා යනකොට මේ අරමුණ බලලා අරමුණට නම දාන්න කලින් නැත්නම් අරමුණ පිළිබඳ සංඥා ගන්න කලින් එක වෙන දෙයක් බාටපත් වෙනවා. ඒ තරම් මේක වෙනස් වෙන එක ආධුනිකයට පේන්නේ භාවනාවේ හිත හිටියේ නෑ. හිත කඩලා ගියා. අරමුණ කඩලා ගියා. අරමුණ වෙනස් වුණා කියලා ඒක යා අරියාදුවට ගන්න. කමටහන් වාර්තා ලියන්නවත් කැමති නෑ. කමටහන් සුද්ධ කරන තැනට යන්නවත් කැමති නෑ. මොනවා ලියන්නද කියලා. මොකද කොතනකින් හරි සංඥාව පිහිටවන්න පටන් අරගත්තොත් මේ ආස්වාසි ප්‍රස්වාසි නෙවෙයි මේ ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි කියලා සංඥා පිහිටවන්න පටන් ගත්තොත් බබාගේ භාෂාවෙන් හරි එයා ඒක පිළිබඳව හොඳ වශී භාවයක් ඇති කරගත්තොත් දක්ෂ භාවයක් ඇති කරගත්තේ පේනවා මේ තමන්ම මේ කියපු මේ සංඥාව ඊගාව ආස්වාසයට අදාළ නැහැ. ඊගාව එක වෙනට ඒකටත් අදාළ නැහැ. ඒ තරම් ඉක්මනට මේක වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන බව සංඥා තැබීමෙන්මයි සාපේක්ෂව වටහා ගන්න පුළුවන්. මුලින්දම සංඥා තියාගන්න නැති වුණොත් එයාට පොත් ලැබීමක් නැහැ. කවදාවත් කමඨාන් සුද්ධ කරන්න හම්බෙන්නේ නැහැ. ප්‍රගතිය අනුපූර්ව පිළිවෙලට වෙන්නේ ප්‍රගතිය එහෙමේ පොට්ට ගොනෙක් ඒක පොට්ට ගොනෙක් කකා යනවා වගේ කිසි චාරයක් නැහැ. ඔය කකා යනවා. නමුත් දෙයක් සහිත ගොනෙක් කනකොට වගේ මේ කාපු මට රාත්තල් ගන්න දැනගන්න පුළුවන් වෙන්නේ සංඥා ස්ථිර කරොත් පමණයි. කොච්චර සංඥා ස්ථිර කරනවට කල යුතුද කියනවනම් ස්ථිර කරන්න ඉස්සලා වෙනස් වෙනවා කියන තැන දකින්නකම් අනිත්‍යත්වයේ දකින්නකම් මේ සංඥාව චපල දෙයක් බව සංඥාව කියලා කියන්නේ මිරිඟුවක් බව හුදු මවාපෑමක් බව යෝගාවචරය පිළිබඳව මූලිකව තියෙන දැනුමට කියනවා අනිච්ච සංඥා කියලා. අපිට තියෙන නිත්‍ය සංඥාව. අපි හිතනවා මේ නියත වශයෙන්ම ගෑණියක් ඉන්න ඕන, නියත වශයෙන්ම රස්තාවක් තියෙන්න ඕන, නියත වශයෙන්ම ඩෙන්ටි කාඩ් එකක් තියෙන්න ඕන, නියත වශයෙන්ම බැංකු ගිණුමක් තියෙන්න ඕන, නියත වශයෙන්ම ලයිසන් එකක් තියෙන්න ඕනේ. නියත වශයෙන් ගියක් තියෙන්න ඕනේ, જાතියක් තියෙන්න ඕනේ. මේ ඔක්කොම තියෙනකොට මනුස්සකම නැහැ. 100ට 100ක්ම මම කියනවා. ඔය ඔක්කොම ස්ථිර වෙනකොට උලඟ මනුස්සකම නැහැ. ඒක අනිත් ඔක්කොම පහත් කළ සලකලා ඔන්න මම කියා ගන්න හදනකොට ඌ මිනිසු දිහා බලන්නේ සත්තු දිහා වගේ. නමුත් මේ මොනවා නැති වුණත් මට මේ අනික් මේ තියෙන මිනිහට නැති වෙන තියෙන මනුස්සකම තියෙනවනේ මනුස්සකමට එකක්වත් ඕනේ නැහැ මේ මම මේ පස්සේ පටවගත්ත දේවල්නේ. ඒක තිබුණාට කමන්නේ නමුත් මේ සංඥාවට ඕනට වැඩි ඔලු උස්සන්න දෙන්න එපා. දුන්නු ගමන් ඔටුවට ගේ දුන්නා වගේ අපිට එළියට යන්න ආන්න මේ සංඥාවේ තියෙන මේ මිරිඟු ගතිය නැත්තම් මායා කරන ගතිය ඒකට කියන්නේ මනසේ මායාව කියලා. ඔය කටුකුරුන් දේශාංශිකේ ඒ කාලකාරාම සූත්‍රයේදී සරෝජනාංශේ විස්තර කරනවා ඔය එක එකන එක එක රූපක අලංකාර මාර්ගයෙන් පෙන්නවා මොනවා පෙන්නුවත් පටවියාපෝ තේජෝ විතරයි මේකේ තියෙන්නේ. ඒක දැකපු සරුවච්චන්සි කියනවා දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ උඹලා දකින හැම දෙයක්ම මම දැකලා තියෙනවා කියලා. උඹලා අහන හැම දෙයක්ම මම අහලා තියෙනවා. උඹලා විඳින හැම දෙයක්ම මම හිතලා තියෙනවා. උඹලා හිතන හැම දෙයක්ම මම හිතලා තියෙන නිසා මම සරුවඥයි. මොකද උන්වන් දන්න මේ ඔක්කොමලා මේ සිල්ලම් කරන්නේ පට වියාපෝ තේජෝ වායු වලට දෙන සංඥාවෙන් තමයි. මූලික වශයෙන් ගත්තාම තියෙන හතර මහා ධාතුන් පමණයි. මැටි දන්නේ කාට කිත හැකි මැටි වැඩ කොයි එක කෙරුවත් කලයක් ඇඹුවත් ගුරුලෙත්තුවක් ඇඹුවත් ඇටියක් ඇඹුවත් ඔක මැටි මම මැටි දන්නවනම් ඔය උඹ අඹන ඇඹිල්ල ඔය කැඩලා යන සුළු එකක්. ඔක කන්න කියලා අඬන්න දෙයක්වත් නැහැ මැටි දන්න මිනිහා දන්නවා මැට්ට භාණ්ඩ කඩනවා කියලා මැට්ටට මොකුත් වෙන්නේ නැහැ. මැට්ට මැට්ටම තමයි. ඒ නිසා මේ මැට්ට ගැන දන්න මිනිස්සයා කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වගේ. මේ මිනිස්සයා මේ ඇඹුවත් නැතත් මැට්ට මැට්ට බව දන්නවා. ඒ නිසා අපි උසස් කෙනෙක් වුණත් මිනිස්සයාමයි. පහත් කෙනෙකුට මම මනුස්සකම අමතක කරන්න ඕනේ අපිට ওই ජඩ ගති ඉතට පහල කරගෙන මේ අයියා වෙන්නයි අඳුර පාණ්ඩයි අරක ලබා ගන්නයි මේක ලබා ගන්නයි ඒක නැත්තම් ඇති වැඩක් නැහැ ජීවිතේ කියන්නේ අනිවාර්යයෙන්ම අසතිමත් චිත්තක්ෂණයක් මනුස්සකම නැති චිත්තක්ෂණයක්. ඒ සියල්ල ලැබිච්ච ගමන් ඒ මනුස්සයා අමනුස්සයෙක් බවටපත් වෙනවා. ජපන කියනවා ජපන මේ බිඳුවට යනකම් අලු කරුණනේ රට දෙවෙනි ලෝක යුද්ධය ඊට පස්සේ තනියම නැගිටතර පස්සේ කියනවා සියල්ල පිළිවෙලට සිද්ධ වෙනකොට මනුස්සකම නැති වෙනවා කියලා. ඔක්කොම ක්‍රමයට යනවා. අද ගිහිල්ලා බලන්න ජපානයේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ හිරෝෂිමා කන්දේ තියෙනවලු පැනලා මැරෙන තැනක්. ඒකේ තියෙනලු ඕන වෙලාවක දවසට මෙච්චර ගාණක් ඕ හොඳ මිනිස්සු කියලා බැලලා නැහිනවා. මොන විදිහෙන්වත් වළක්වන්න බෑ. ඒ නිසා අර ජපානට යන්න අහනකොට නලින් කියනවා මම යන්නේ මම ජපානේ හොඳටම දාන්නවා. මම අර 18 දිනේ ජපාන් වැඩ කරනවා. මම යන්න ඉතලම හිරෝෂිමා ෆොටෝ එක පෙන්වන්න ඕන්න ජපානි. කැමති නම් ඵලයක්. ජපානයේ හිරෝ මේ ටෝකියෝ වලට ගියාට පස්සේ හොඳම ලොකු රස්සාවක් හම්බෙච්චාම ඊළඟට ගයක් ඉන්න ගයක් නැහැ. ගයක් ගියාම මිනි පෙට්ටියක් වගේ එකක් විකුණනවා. මනුස්සය එළියට අරගෙන ඇතුළට ගිහිල්ලා වහලා රිංග ගන්න ඕනේ. ඊට පස්සේ උදේ නැගිට්ටා මිනි පෙට්ටිය තල්ලු කරලා ආපහු වැඩට යන්න ඕනේ. ආවට පස්සේ හැන්දෑ වෙලා ඉඳ තියෙන අර මිනි පෙට්ටිය තමයි. මේ පෙට්ටියක විතර පොඩි කියුබිකල් එකක් දෙනවා. ඒකත් ඇතුළට තල්ලු කරලා කියලා යන්න ඕනේ. ඔන්න ඔක්කොම යුසස් කෙනාට හම්බෙන දේ. ඊට වැඩිය ලාභයි ලු ස්ටේන්ලස් ස්ටිල් බයිසිකලයක් අරගෙන රික්සෝ පදින එක. රචරකියාවක් රෙජිස්ටර් වෙන්නේ නැතුව අතන මෙතන යන මිනිස්සුන්ට ලිෆ්ට් එකක් කරන් දෙන ඉන්දියාවේ තියෙන්නේ. ඔක්කොම টොප් ක්ලාස් මිනිස්සු ඒක කරනවා. ඉතින් අර කියනවා ෆොටෝ තුන මම පෙන්නනවලු හිරෝෂිමා පැනලා මැරෙන තැනයි. අර කුකුල් පෙට්ටිය වගේ පෙට්ටියයි බයිසිකල් එක වදින සුද්දා මේ ලොක්කයි වෙනවා කියනවා මෙන්න ජපානි. ඔය අන්තිම ඉහළට තාක්ෂණය හදාගත්ත එක. එකෙක් ඉස්කෝලේ එකෙක් සියදී නසගත්තයි කියලා දැනගත්තොත් පහුවෙන්ද 18ක් 19ක් සියදී නසගන්නවා. ඒ නිසා කවදාක ප්‍රසිද්ධ කරන්නේ සියදී නසුවයි කියලා ඒක හැමදාම කරනවා. පින්නුවත් ඉවරයි. මිසු තියෙන මේ ජීවත් වෙනදී හරි ලේසි මරණයක් කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නට ගියාම සංඥාව තැනකට ගෙනිච්චාට පස්සේ අපි මුඩු තැනකටපත් කරනවා. මුස්පේතු තැනකටපත් කරනවා. කාන්තාරයකටපත් කරනවා. ඉතින් සංඥාවේ තියෙන මේ අපිට අරක දෙන්නම් මේක දෙන්නම් කියන පොරොන්දුවත් ඒක ගෙතෙන්ට ගියාට පස්සේ ඒක ඇති කරන මේ හපල විසි කරපු උද්දණ්ඩක් වාගේ උක්‍රොඩ්ඩක් වාගේ. අපි යමකට නැති දෙයක් බවට පත් කරන භාවයක් දන්නේ නැති නිසා අපේ සංඥා ලෝකෙක නිකන් කාඩ්බෝඩ් රුටුනක් දාන රජ වෙන්න කැමතියි. අරය මෙයා දෙන නම්බු නාමයකට, කීර්ති නාමයකට, සමාජ තත්වයකට කවදාකවත් මොකෙක්වත් ඉදපු නැති එකක් ඔය. මැරෙන්න හදන. ඊට අපරාධෙම තමයි අපේ දරුවෝ මේ තරම් බොරුවකට යොමු කරන එක. දෙමාපියන්ගේ වැඩේම Tamanට කලිසම් ගන්නට බැරි නම් දරුවට කලිසම් ගන්නට ආසයි. අම්මා තාත්තා තරං අදින එකෙක් නම් උට පුදුම ආසාවක් තියෙන දරුවට කලිසමක් අඳින්න. අපි පුංචි අයට අතින් ඉහලට ඉගෙන ගන්න බැරි වුණා. මේ මෙකැනික් වැඩයි අනම්මන කියලා මට කිව්වා පොඩි මල්ලි එකෙක් හරි යන්න ඕනේ. උඹට ඕනේ ගාණක් ගෙවන්න. උඹ ඉගෙන ගනින් කියලා. අල්ලගත්ත මිනිහා වැරදි මං අමු මැට්ටා ගෙදරම හිටපො. ඒ කිව්වේ මොකද්ද? එයාට ළඟාවෙන්න බැරි වෙච්ච දේ මේ මල්ලි ලව කරගන්න. දරුවෝ ලව කරනවා. උන් අර උඩට ගිය ගමන් තාත්තා ගලුවට කෙල ගන්නවා. ඊට පස්සේ උට සාප වෙනවා. අද අපේ પરම්පරාව විතර සංඥාව පටලවාගත්ත යුගයක් ඇඩ්වර්ටයිස්මන්ට් රැවජිච්ච යුගයක් සුඛෝභෝගිතට රැවජිච්ච යුගයක් මෙච්චර මේ පිටරටවල මෙච්චර දැකලා තියෙද්දිත් මේ ලංකාවේ ඉන්න ගෙයිගෙම්බෝ ඒ දේම කරන්න හේතුව ජනමාධ්‍ය ජනමාධ්‍යෙන් අන්දනවා ජනමාධ්‍ය කියන්නේ තන්නේ කර සංඥාවක් විතරයි ඒ නිසා සංඥා විරත්තසන සම්තිගන්තා කියලා බුදුහාම කියන මේ ලෝකයාම ආව අඳන්න හැදුවට අඳින් නැත්තම් උට කවදාකවත් ඔළුවේ ග්‍රන්ථියක් හිටින්නේ නැහැ. ඔළුව ගැටලුවක් එන්නේ ප්‍රශ්නයක් එන්නේ අපි මේ ලෝකයේ අන්දනදී හැටින මමත් අසවලා වෙන්න හැදුවනේ. ඉතින් කඩුව ගිල්ල වගේ තමයි. ඉතින් කඹේ ඇවිද්ද වගේ උට පුදුම ආතතියක් එනවා. ඉතින් මේ ජනමාධ්‍යෙන් අපි එතෙන්ටපත් කරලා අපෙන් ටැක්ස් එක ගන්න එක විතරයි කරන්නේ. අපිට දී ඇති වස්තු වලින් දන්න තැනින් පටන් ගන්න තියෙන දේෙන් කරන්න යනවනම් අපි සක්විති රජවරු. තියෙන තැන නෑ නෑ අපි හිතනවා මේ නිලයකින් පෝස්ට් එකකින් උපාධියකින් මේ ඩිප්ලෝමා එකකින් මේ සෝවාන් වීමෙන් එහෙම නැත්නම් ධ්‍යාන ලැබිල්ලෙන් අපි තැනකට යයි කියලා. අඳින එක විතරයි වෙන්නේ. ඒ ඇඳිල්ල බුදුරජාණන් වහන්සේ රජ කුලයක ඉපදලා 80ක් ව්‍යංජන දෙසක් පුරුෂ මහ ලක්ෂණ සහිතව උන්වහන්සේ බැහැලයි කියන්නේ මේ උන්වහන්සේ මේ අනිකුත් ශාස්ත්‍රවන්සලා හැම කෙනෙක්ම කොරෙක් කන්දේ. ඒ හැම ශාස්ත්‍රුන් වහන්සේකම විරූපී පුද්ගලයෙක්. ඒ නිසා ඒගොල්ලන්ගේ රූප සටහනක්වත් පෙන්වන්නේ නැහැ. පෙන්වන්න බෑ ඒවා අඩුපාඩු තිබුණා. සරුවචාන්සේ මොකද මහා පුරුෂයෙක්. ඒකලික බොරුව බං ඔය කරන්නේ ඔක බොරුව ඒකයි ඔය මිනිස්සු ඔය නැති නිසායි ඔය මිනිස්සු ඔය මේ මේ අංග අපසංග නැත්තම් අගපසංග හදාගෙන එළියට එන්නේ තන්නේ කර බොරු. කවුරු හරි හිතනවාද මේ රූපසුන්දරි තරඟට දිනපෙකියක් විතරයි ගමේ ලස්සන කියලා. කුලකාන්තාවේ යන්නේ නැහැ රූපසුන්දරි තරඟ වලට. යන්නේ ඔය තර්ඩ් ක්ලාස් මිනිස්සු තමයි. ඒගොල්ලන්ගේ රූප තමයි ඔය තුන්වෙනි පේජ් එකේ තියෙන එංගලන්තේ. තර්ඩ් පේජ් කියලා හැමදාම පිටුවක්ම තියෙනවා එළිවල ගානගේ රූප. ඉතින් අක්කගේ පුතා කිව්වම කිව්වා මේකට දවසක පත්තරේට දාන්න ගෑනු අඩුවේ කියලා හිතුවලු. ගෝණා පිස්සුද පොලිමේ ඉන්නවලු. තර්ඩ් පේජ් එකේ පන්තියේ. මොකද ඇඳුන් නැතුව ඉන්න පුළුවන්. ඒ සංඥාවට අපි කාලා තියෙන කැවිල්ල මේ බුදුහමතුම මෙච්චර ඉති සංඥා, ඉති සංඥාය සමුදයෝ, ඉති සංඥාය අත්ංගමෝ කියලා. අපි අපි දැන් මේ මවාපාන අපි පෙනේ පුම්බන වෙලාවල් තියෙනවනේ. අන්න ඒක පොඩ්ඩක් යාළුවයින් අහන්න උඹට තේරෙනවද මචං මම මේ පුම්බන වෙලාව කියලා. යාළුවා අවංකනම් කියයි. නැත්තම් කියාවේ පිස්සුද ඉති මාත් උඹරනේ උඹ මිඹර ප්‍රශ්න නැහැ කියලා ඌ අසනවා. අපි තියෙන සබ්‍රක්‍මචාරිකම කියලානේ අපි එක එකනකට කණ්ණාඩියක් වෙන්න ඕනේ මේ අඬහැරිය ඕනේ නැහැ. පුම්බන්න ඕනේ නැහැ. සෝබනේ ඕනේ නැහැ. මිනිස්සයෝ වෙමු. ලොකු සංසය ලියලා තියෙනවා. පාත්‍රශාලාවට ගියාට පස්සේ වැඩි හිටියනකන් ඉන්න එපා. gediye ගවන ඉන්න වැඩි හිටිය යන්න. අය ඒකනකන් ඉන්න එපා. ඔක්කොම සබ්‍රක්‍මචාරින ඔක්කොමලා යෝගාවචරයෝ. දානශාලාවට ගියානේ උපසම්පදා භික්ෂූන් කැමති කරන මිතා ගන්නට ලොක්ක එනකම් බඩන වට පිට බලන්න එපා. කරන්න බෑ මේ වැඩේ. මේ ඉන්නේ යෝගාවචරයෝ. භාවනාශාලාවට ගියන ඔක්කොම යෝගාවචරයෝ. මිනිස්සුයෝ. වැඩි කරගන්න. ඉන්න වැඩි හිටිය සලකලා බලන්න කවුරුත් ඉක්මනට පැනලා යන්න එපා. මුළුණ වැඩේ කරා. ධම්මනිදෙත් යාමලකව සමම්පිච්ච නැහැ කියලා පූජාව නැත කරන්න එපා. ගැටපිච්ච අරගෙන පූජාව කරන්න. සමම්පිච්ච නැතිව බල හිටියොත් කවදා පූජාව කරන්න හම්බෙන්නේ. අනේ වගේ මේ manussකම එළියට ගත්තා නම් මේ සංඥාවේ දීලා තියෙන දේවල් අද ආගම විතර මනුස්සයට අන්දන මනුස්සයා මේක තාරාතිරම් බෙදන ඒකල ඝටන නිකාය බෙදන මූලධර්ම වාදී අර කවුද මේ කාල් මාක්ස් වගේ අබින් කරලා තියෙන්නේ මනුස්සයන්ට වහ කවලා තියෙන්නේ සතියේදී විතර අපි නිවමන පොළොට බයි මනුස්සකම තියෙන්නේ සතියට ගිහිල්ලා බලන්න බුදුහාමුදුරගේ සතියයි දේවදත්තගේ සතිය අතර වෙනසක් තියෙනවා කියලා සතියෙන් බලන මේ ආධුනික මගේ සතිය බුදුහාමේ සතිය වෙනසක් තියෙනවද කිය? අර මම හිරගෙදරට ගිය වෙලාවේදී මං කිව්වා හොඳට වාඩි වෙන්න. මොනවා හිතාමතා කරන්න එපා. වෙන දේ දිහා හොඳට බලනින්. මම ඉඳගෙන ඉන්නවා කියලා දැනගත්තාම හරි. ඔයිට වැඩි මුකුත් නැහැ. හුස්ම ගන්නකොට හිතාමතා හුස්ම ගන්න එපා. ස්වභාවයෙන් හුස්ම වැටෙන බලන්න ඔන්න ඔහම තමයි බුදුහාමුදුරු හුස්ම ගන්න. ඒ වෙලාවේ තමනුත් බුදුන් තමයි. ස්වභාවයෙන් හුස්මට දිහා ආඩම්බරයකුත් නැතුව කනගාටුකුත් නැතුව මේ හුස්ම හැටන බල හැටි ඔන්න හිතාගත්ත එක ඔන්න බුදුහාමුදුරු. මගේ හිතේ බුදු ගුණේ. කවදාක කවුරුත් හිතන්නේ නැහැ මේ ස්වභාවික හුස්මේ බුදුහාමුදුරු ඉන්නවයි කියලා. කවදාක හිතන්නේ නැහැ මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දැන ගැනීම තුළ බුදුබණසක් තියෙනවයි කියලා. ඒක හිතනවා ඒක වෙනම එකක්. මෛත්‍රී බුද්ධ ශාසනයේ වෙනම නැවක් එන්න තියෙන. ඒ නැවේ විතරයි බුදු ගතියේ තියෙන්නේ මයි ළඟ නැහැ කියලා බලනිනවා. ඉතින් මේව තමයි සංඥාව කියන්නේ. කවුරු හරි කිව්වොත් එමේ නෑ උප්පත්ති හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන් ශක්තිය තියෙනවා manussකම තියෙනවා. ඒ නිසා manussත්ව ප්‍රතිලාභය දුර්ලභයි. බුද්ධෝත්පාද කාලයට පස්සේ manussත්ව ප්‍රතිලාභය දුර්ලභයි. කවුද සන්තෝෂෙන් ඉන්නේ? ඔක්කොමලා ඉන්නේ හීන ලෝකෙක, ඇඳගත් ලෝකෙක. මට අරක ලැබෙනකන් මේක ලැබෙනකන් ඒක කියනවා මේ බූරුවා වැඩ ගන්නකොට ඒ කරත් ඉස්රායිල් කෝටුවක් කියලා කෝටුවේ කැරටලයක් එල්ලනවා. ඉතින් බූරු අර කැරටලිය ගන්න අදින්න අදින්න කරත් ඇදිනවා. කවදාකවත් කැරටලේ කණ්ඩ හම්බ වෙන්නේ නැහැ එල්ලි එල්ලි තියෙනවා. අපි බූරෝ වගේ තමයි කැරටලේ පිටිපස්සේ. කණ්ඩ පුළුවන් එකක් නම් තව කමක් නැහැ. ඒක එල්ලෙන්ද තියලා තියෙනවා. ඉතින් අම්ම මුත්ත කාලත් කැරට් කාලත් නැන්නේ අම්මලා තාත්තා දෙන්නෙත් නැන්නේ බූරු අම්මලා දෙනවා. කැරට් බූරු දරුවන්ට. ඒක දෙන්නේ මේ වැඩ ගන්න කියලා දන්නේ නැහැ. ඉතින් අම්මගේ හඳ කැරටලට වැඩිය හොඳයි අර බూరు අයිතිකාරය කැරටල. හැබැයි කවදාවත් කණ්ඩ හම්බ වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් කියනවා මෙන්න මේ රැවටිල්ල වැත්තක තියලා අනේ දරුවනම ගරින්න එපා. ඔබ ඇසුරු කරන මිනිස්සු නොමගරින්න එපා. ඔබ හිත නොමගරින්න එපා. මේ ලදදී යථා ලද්ද සම්පත්තිතෝ නැත්නම් සන්තුට්ඨෝ හෝති ඊතරීතර ජීවරේනේ. සන්තුට්ඨෝ හෝති ඊතරීතර පිණ්ඩපාතේනේ. සන්තුට්ඨෝ හෝති ඊතරීතර සේනාසනේන කියනවනම් විතරක් ලද සිවුරෙන් ලද ආහාරයෙන් ලද සේනාසනයෙන් සතුට වෙනවා නම් ඌට භාවනා රාමයේ භාවනා රතිය පහළ වෙනවා. ඒ එකක හරි අඩුපාඩුවක් පේනවා. අනේ මට මේ සිවුර හොඳ නැහැ. මේකට පාට කරගන්න ඕනේ. වෙනස් කරගන්න ඕනේ. ඌට කවදාවත් භාවනා කරන්න හම්බෙන්නේ මට මේ ඛණ්ඩ හම්බෙන දේ තව පොඩ්ඩක් ලුණු ඩිංගිත්තක් හම්බෙනවනම් පොඩි පොඩි පොඩි පොඩි නිකන් කුඹලා කැලක් හම්බෙනවනම් ඉවරයි. ඕක මහලුක දෙයක් නෙවෙයිනේ. ඕක ලබා ගන්න මම මෙහෙම කරන්න ඕන කියලා භාවනාදී පටන් ගත්තොත් මුහුදු වටේ රවුමක් ගහලා තමයි එන්නේ. ඉඳලා බලනකොටත් කුඹලා ගඳ එනවා ඇඟේ. එච්චර තමයි ඉතුරු වෙන්නේ. මේ හම්බෙච්ච සීනාසනේ දණස් දෙක තෙමෙන්නේ නැත්නම් භාවනා කරපන් කියලා ආරිපුත්‍ර සාති කියලා තියෙදි. අපි මේ මේ සීලින් ගහන්නේ මොනවයින්ද කියලා අහනවා, කපරාරු කරන්න මොකෙන්ද කියලා අහනවා. ඉව්ව කරනකම් පුළුවන්ද කියලා අහනවා බුදුරජාන් වහන්සේ භාවනා රාමතාවයක් භාවනා රතියක් කියන්නේ. ලදියම් සිවුරකින් සතුට වෙන්න. ලදියම් පින්ඩපාතකින් සතුට වෙන්න. ලදියම් සීනාසයෙන් සතුටලයි ಗುಣ කතා කරන්න පුරුදු වෙන්න. සන්තුට්ඨෝ ඉතරීතර චීවරෙන් ඉතරීයක චීර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. සන්තුට්ඨෝති ඊතර ඊතර පිණ්ඩපාතේන පිණ්පාත සන්තුට්ඨ්‍යාච වන්නවාදී. බලන්න කොච්චර ලස්සනද කියලා බුද්ධ සාසනේ. ලදයම් දෙකින් සතුටු වෙලා ඔක්කොටම බණට කියන්නේ ලදයන් දීමේ ලේකින් සතුටු වීමේ ಗುಣ. ඉතින් උගදෙනෙක් කියනවා මේක නිර්මාණශීලීත්වයට බාධායි ප්‍රගතිශීලීත්වයට බාධායි අපි මේ නොලැබිච්ච දෙයකට නටන්න ගියොත් තමයි අපි අලුත් අලුත් තන කෙනෙක් බවට පත් වෙන හැබැයි මනස හැමදාම කැරට්ටලේ පිටිපස්ස යන බූරුවා වගේ. ඒක තමයි පාඩම් පන්සලද උගන්වන්නේ. ඒම උගන්වන්න තමයි අපි තැන් වලට දරුවොත් පිටත් කරන්නේ. ඉතින් ඒ වගේ සාගහන දේවල් තියෙනවනේ. භාවනා කරනකොට බුදුන්සේ අග්ගිවච්ඡ කොට කියනවා මම ඔය ලෝකේ අන්තද කියන්න යන්නෙත් නෑ අනන්තද කියන්න යන්නෙත් නෑ සාස්වතද කියන්න යන්නෙත් නෑ අසාස්වතද කියන්න යන්නෙත් නෑ මරණයෙන් පස්සේ තථාගතයන් වහන්සේ වෙයිද කියන්නෙත් නෑ නැද්ද කියන්නෙත් නෑ වෙයිත් නැත් නොවේයි දෙකම කියන්නෙත් නෑ වේයිත් නොවේයි නොවේයිත් නොවේයි කියන්නේ යන්නෙත් නෑ මං කියන්නේ මේ සංඥාව මේ රූපේ නෙවෙයි අපි හිතන රූපේ කියන්නේ සංඥා කියන්නේ කවදාකවත් නෑ එකම රූපෙට දෙන්නෙකුට සංඥා දෙකක් වේදනාවත් අපි හිතනවා මේ විල්ලුද කොට්ටේ සැප ගලකට වැඩිය හැම වෙලාවෙම සැප වේදනාවක් දෙනවයි කියලා නෑ දෙන්නෙකුට දෙකක් මේ එකම පෘෂ්ඨේ දුන්නොත් දෙන්නෙකුට දෙකක් වේදනා දෙකක් සංඥා දෙකක්. ඉතින් ඒක නිසා අපි හිතනවා මේ රූපය සංඥාවයි දෙකක් කියලා බාරගත්තොත් වඩා ලේසි නිසා මේ මට දැනෙන්නේ සංඥාවද එහෙනම් සංඥාගෙන දෙන රූපෙද කියලා මේක යථාර්ථයක්ද හිතලුවක්ද කියලා බැලුවොත් මුළු ලෝකෙම මුළු දවසම හීනයක්. අපි ජීවත් වෙන්නේ අන්නේ හීනෙක අතීතේ අනාගතේ නැත්නම් අනුන් ළඟ වෙන තැනක ඉතින් ඒකට කියනවා ඒ ජීවිතේ ප්‍රපංච පරි ජීවිතයක් මෘග ජීවිතයක් කියලා. පපංචාබි රතෝ මගෝ මේ නිතරම අතීතනාගතවල අනිල් ළඟ වෙන තැනක ජීවත් වෙනවා මිසක වර්තමානට ඒ කියන්නේ අනිවාර්යයෙන් වෛර කරනවා. මම දැන් මෙතෙන්ද වෛර කරනවා. ඒ නිසා යම් කිසි දේක බොහොම ලස්සනට පිරිසුදු කරලා පෙන්වන්න හදනවා කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේ පොතේ යම් කිසි දෙයක් පිළිබඳ මතකේ හිටියානම් මතකෙ හිටින්නේ අනිවාර්යයෙන්ම රාග ద్వේෂ මෝහය දනවන දේවල් විතරයි. යම් තැනක අලෝභ අදෝ සමෝහ විරාගයේ පහළ වුණා නම් ඒ දේ මතක නැහැ. ඒ සංඥා නැහැ. ඒ නිසා අපේ මතක සංඥා කියලා කියන්නේ අපේ බලාපොරොත්තු කර ඉස්සර කරගන්න බැරි වෙච්ච තණ්හාමාන දිට්ටි. ඒක බුදුරජාණන්ස් කියනවා කිංචන කියලා. රාගම් භික්ඛවේ කිංචන. දෝසෝ කිංචන. මෝහෝ කිංචන. රාග ద్వේෂ මෝහ යම් දෙයක ගෑවිච්ච ගමන් ඒ රූපේ අපිට මතක හිටිනවා. යම් කිසි රූපයක රාග ద్వේෂ මොහ ගෑවිලා නැත්තම් මතකෙට එන්නේ ඒ නිසා අපිට එන තාක් දුක් එන්නේ අපි රාග කරපු රූප වලින් විතරයි. චින්තනයක් බවට සුගැත්තිච්ච රූපෙන් විතරයි. දන්නේ නැති රූපකින් කවදා දුකක් එන්නේ අපිට මතකෙ තියෙන්නේ අපි විඳපු සැප දුක් වශයෙන් වැඩිච්ච වේදනාව විතරයි. අදුක්කම සුඛ වේදනාව හෝ අපි දන්නේ නැති දෙකින් අපිට කවදා නිවන් ලබන්නත් බෑ. දුකක් එන්නේත් නැහැ. ඒ සංඥා තියන්නෙම තණ්හා තියෙන දේ විතරයි කියලා කියලා තියෙනවා. කිංචනය. කිංචන වෙන්නෙම රාගෝකෝ නිමිත්ත කරනෝ. නිමිති කරන්න පුළුවන් වෙන්නේ කිංචනයක් බාටපත් වෙන්නේ කිසිවක් බාටපත් වෙන්නේ ඒ දේෙන් මගේ මාන්නේ වැඩෙනවනම් මම ආයනේ වැඩෙනවනම් තෘෂ්ණාව වැඩෙනවා. ඒකට ඒකට කිංචන කියලා කියනවා. ඒක නිදර්ශන කරනවා සප්පටිගං ඒක ඇවිල්ලා අපිට හුහුරනවා. අපිට ඇවිල්ලා කිචි කනවා. අපිට ඇවිල්ලා ඉද්දනවා. අන්නේ ඉද්දන ටිකෙන් විතරයි දුක එන්නේ. ඒ ඉද්දනදී අපි ඉල්ලගත්ත දෙයක්. අපි අපේක්ෂා කරන දෙයක්. ඒ නිසා ඒ ඊට සාපේක්ෂව කොච්චරක් වස්තු අපිට ඉද්දීමක් කරන්නේ නැති, කිංචනයක් වෙන්නේ නැති, ප්‍රපංච කරන්නේ නැති, නිමිත්ත කරන්නේ නැති වස්තු කොටසක් තියෙනද ඒ තාක් හිත නිවන් දැකලා තියෙනවා. යම් පුංචි දෙයක් අල්ලගෙන අපි ඉන්ජන ප්‍රපංචන සප්පටික භාවය නිමිත්තකරණය සංඥාකරණය සනිදස්සන භාවය ඇති කරනවා නම් ඒ තරමටම ඒ වස්තුව વિશે අපිට තියෙන රාග ద్వේෂ මොහ දැනගන්න. ඒ නිසා භාවනා කරන්න කරන්න කරන්න සමහරෙකුට රාග ద్వේෂ මොහ දුරු වෙනකොට දේවල් වලට තියෙන ප්‍රිය භාවය නැති වෙනවා වගේ තමයි එයාටත් තේරෙන්නේ පිටායටත් තේරෙන්නේ. එයා මේ නොලැබිච්ච හෝ රාග දනවන දේවල් අඩුවෙන් අඩුවෙන් ඔය බිල්ල කඩාගෙන තෝතෝ වරපල කියාගෙන යමක් ලබා ගන්න උත්සාහ කරන්නේ මොකද? එයා දන්නේ ඔය ලබාගත් දේත් නැති වෙලා යනවා. ඒකත් අත්හග මේට යනවා. පටන් ගන්නකොට ප්‍රිය වුණාට අත්තකම නැති මොකට මේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නහදා සිටින්නේ ගෙන් ගිය දාගෙට ගෙනිලා තැවෙන්නේ. ඉතින් ඕක දන්නවනම් ගෙවල් නහදා ඉන්න එපා. යා හදන්න හැබැයි ඒක වැස්සෙන් බේරෙන්න හදා ගන්න. මේ නැතුව මේ අල්ලපු ගෙදරට උස තට්ටුවක් ගහන්න හදන එක නෙවෙයි කරන්න තියෙන්නේ. අන්න ඔය විදිහ ප්‍රයෝජන හලකලා බැලුවොත් බුදුන්සේ සඳහන් කරනවා මම අවුරුදු අවුරුදු නෙවෙයි කල්පොලින් කියන්න තියෙන්නේ. මෙච්චර කාලයක් පාරමිතා පුරලා ඉගෙන ගත්ත දේ තමයි මේ අවිරුද්ධ භාවය ඇති කරගන්න. කිසි දෙයකට විරුද්ධ වෙන්න එපා. අද මේ ලැබලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක්. මම්ග සම්පූර්ණ manussත්ත්ව ප්‍රතිලාභයක්. ක්ෂණ සම්පත්තියක් සද්ධර්මයේ තියෙනවා. සත්පුරුෂයෝ ඉන්නවා. ඕන්නම් පැවිදෙන්නත් පුළුවන්. ඒ ඔක්කොමත් තියදී අපි කොච්චර විඳවනවද කියලා බලන්න. ওই තාම දුර්ලභ වස්තු සියල්ලම ලැබිලත් අපි තාම මාළුට ලුණු මදි වගේ උම්මලකට ගාලක් නැති උනායි කියලා හෝ මේ දඟලන දඟලිලි දිහා බලනකොට කොච්චර බංකොලොත් තාර්කිකත්වයක්ද අපි ළඟ තියෙන්නේ. ඒකේ කොච්චර දවසේ নিমগ্ন වෙලා අපි ගත කරනවද කියලා බැලුවොත් බුදු කෙනෙක් කියනවා මටවත් කරන්න දෙයක් නැහැ කියලා. කොහොමඩක් කරන්නද? හැබැයි උදාසි කියනවා මේකට ක්‍රමයක් තියෙනවා. මේ මේ වැරදි චින්තනය වෙනුවට හරි චින්තනය දාලා ඕක දිහා බලන්න. යෝනිසමංස්කාරයෙන් බලන්න හුස්ම දිහා. ඒක මේ ඇති වෙලා නිමිත්ත ඇති කරන්න ඉස්සලා නැති වෙලා යනවා. ඒක තමයි හැටි. ඒතියෙදි තරින්නතෝ බලන්න. එතකොට බලන්නේ ආනපන දිහා නෙවෙයි සංඥාකරණේ දිහා. සංඥා ස්කන්ධේ දිහා. කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියලා බැලුවොත් එයා පේනවා මෙතෙක් කල දුක ඇති වුණේ මේව අල්ලන්න ගියා. මගේ කියා ගන්න ගියා. නිමිටි කරන්න ගියා. නිමිටි කරන්න පටන් ගන්න උත්සාහ කරන්න ඒකල ඒකේ වර්ධිනවා කියන්නේ භාවනා දියුණු වෙනවා. නිමිටි කරන්න යනකොට නිමිටි ඉස්සලා තිබුණා දැන් නැති වෙලා වෙනවා කියලා කියන්නේ ඒ තරම් සතිය දියුණු වෙලා. ඒ තරම් විපස්සනා වැඩිලා. ඉතින් ඒක ලැජ්ජාවට හෝ පශ්චාත්තාපයට හෝ එහෙම නැත්නම් ආත්ම නිෂේධයට ගත්තොත් ඒකට ආයෝනිසමස්කාරය කියනවා. අසප්පුරුසයි කියලා කියනවා. මේක ඇතිදී ඇති හැටියට කියන්න පුළුවන් නම් මට එහෙම තමයි මට ඉස්සර වගේ ආසාවල් එන්නේ නැහැ. හැබැයි මම වෙලාවට භාවනා කරනවා. මට ආනපාන ඉස්සර වගේ පේන්නේ නැහැ. හැබැයි මම මැරිච්ච නැති බව මම දන්නවා. මට ඒ විනෝඩ සද්ද වේදනා එනවා. මම දන්නවා මේ සද්ද වේදනා මට වැඩියෙන් රාගයේ තියෙන නිසා තමයි ඒකට මම ආස කරන්නේ. මොකද සද්ද ඇවිල්ලා ගියාට පස්සේ මම ඒක ගැන චෝදනා කරන්න යන්නේ නැහැ. ඒව ආව රාගය ඇති කරා ගියා. මම ආයෙත් ඕන්න ඉඳගෙන ඉන්න ඉරියවට හරි සතියට හරි සතිය දාන නැත්නම් ආනපාන දාන. ඒකෙච්ච රසවත් නැහැ. ඒක වෙනම දැන් මොකද ඒක විරාග වෙලා තියෙන්නේ. සංඥා ගිලිහිලා තියෙන්නේ. ඉතින් ඒක මගේ ජයග්‍රහණයක් කියලා පිස්සෙකුට පියාට්ටෙකුට කිව්වොත් ඒ මිනිස්සු අපි පිස්සන් කොටුවට දානවා. අපි කීන හරියක් කියන්නේ පිස්සන්නමනේ. බුදු කෙනෙකුට කිව්වනම් කියයි උඹ බලපන් කොච්චර දියුණු වෙලා තියෙනවද භාවනා මේ කමටහන විතරයි සුද්ධ වෙලා නැත්තේ. ඔන්නෝක සුද්ධ කරන ආයතරය භාවනා කරපන්. ඒකට මේ යන්නේ අපි විරාගයට කියලා. මේ සංඥාවේ තියෙන මහ පුදුමාකාර මායාවී ගතිය. ඒ නිසා මේ ෂට මායාවී වංචනික ගති යෝගාවචරය තේරුම් ගන්න කවදා හෝ මේ සංඥාස්කන්ධය කරන මේ වර්ණ ගැනීම දිහා බලනකොට තමයි පේරෙන්නේ අපි කොච්චරක් රඟපෑමක්ද කරන්න කියලා. ඇත්තටම අහිංසකයි. කිසිම කෙනෙකුට එහෙම රංගපෑමක් කරලා ලැබිලත් නැහැ ලැබෙන්නෙත් නැහැ. නමුත් අපි මේ මේ ලණුව කාලා තියෙන්නේ සංඥාව අපිට අඳ නැහැටි මේ කැරට් එක කැරට් allele පෙන්ලා බූරුවගෙන් වැඩ ගන්නවා වගේ. ඒක නිසා සංඥාව ඉතාම අමාරුයි ඒකට රූප වේදනා දෙක පිළිබඳව ලොකු කුසලතාවයක් තියෙන්න ඕනේ. අපි අඳ නැඳිල්ල, අපි අඳහර පහන අඳහර පෑම, රංගපාන රංගනේ අපේ භූමිකාව මොකක්ද කියලා තේරුම් නිසා ඒ සංඥාව යම් මට්ටමකට දිනු වෙනකන් කිසිම කෙනෙක් Taman කවුද කියලා දන්නේ නැහැ. දකින්න බයයි. ඇත්ත පේනකොට එයා මෝහා කරගන්න. ඒ නිසා අපි උනන්දු වෙමු රූපය රූපස්කන්ධය හරහා වේදනාස්කන්ධය හරහා ඒ කියන සද්ධා විදියේ සත් සමාධි ප්‍රඥා වඩ아가න මේ සංඥාව පෙන්වන්න හදන මේ ආවරණේ අයින් කරලා එහෙම මේ ආලවට්ටම අයින් කරලා ඇති හැටිය දකින්න පුළුවන් වුණොත් අපිට ලොකු සැකයක් මතුවේයි. අපි මේ සදාචාරයේ නොසලකා හරිනවද කියලා. පින්පව් දෙක නොසලකා හරිනවද කියලා. හරි වැරදි දෙක නොසලකා හරිනවද කියලා. නමුත් එහෙම වෙන්නේ නැතුව කොහොමද අපි අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වෙන තැනට යන්නේ? බුදුරජාණන් අපට කියලා තියෙනවා දුක සැප දෙකටම සමහිතපත් කරන්න කියලා. ජය පරාජය දෙකටම සමහිතපත් වෙන්නයි කියලා. ඒ වගේම යසායස දෙකටම හොඳ නරක දෙකටම. ඉතින් ඒක ඒක පන්නන්න ආගම බයයි. ඒ නිසා සමූහයක් වශයෙන් පන්නන්න බෑ. නමුත් භාවනා කරන කෙනාට හරියට ඒක දැනගෙන ගියොත් සංඥාව නැති වෙච්ච වෙලාව නැත්නම් සංඥා ජයගත්ත වෙලාව නැත්නම් සංඥාව වශී කරගත්ත වෙලාව කියතයි අපි මේ හොඳ නරක හරි වැරදි පිම්පව් ඉක්මවපු ලෝකයකට යනවා. ඒක නිසා පුඤ්ඤ පාපම් පහිනස නත්ති జాగරතෝ භයං කියලා බුදුරජාණන් කියනවා පිම්පව් අතහැරපු ඒ දිවා රාත්‍රී දෙකේ අවදින් ඉන්න මනසට කවදාකවත් බයක් එන්නේ නැහැ කියලා. ඒ නිසා මේ සංඥා විරත්තසන සම්තිගන්තා සංඥාවෙන් අපි දැනගෙන ගැලවුණා නම් කිසි කෙනෙක්ගේ ඇසුරකදී ගැටලුවක් ඉතුරු වෙන්නේ අනවබෝධයක් ඉතුරු වෙන්නේ සුද්ධ කරගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යයි පිටසක් භාවනා කරනකොට පිරිස අතර සංඥා විපල්ලාස නැතිකම. ඒ ආරම්භක ශේෂෙත් තියෙනවා අපි කටයුතු කරන්න යම්මා කාට බුදු ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සාපේක්ෂව සංඥාව ගිවන් වෙන්නත් රාග ద్వේෂ මෝහ සාපේක්ෂව පැනගෙන සංඥාව මේ නිසා මතුණා කියලා දැනගෙන අනික් අයටත් ඒක පාඩමක් ආදර්ශයක් වෙන්න කටයුතු කරුවොත් බුදුහාමුදුරුවෝ නැති දෝෂය අපිට නැති කරගන්න පුළුවන් අපේ සාමූහික ප්‍රයත්නයෙන්. ඉතින් එවැනි සාමයක් එවැනි සංඥා පිළිබඳ අවබෝධයකට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව ඉදිරියට නැත කරනවා ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පැයකුත් විනාඩි 5කට විතර වගේ කාලයක් ගත කරලා තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් අපි සතිವಾರය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා කාට හරි කිව යුතු කළ යුතුයක් තියෙනවා නම් භාවනා මේ දේශනාව සම්බන්ධව හෝ තම තමන්ගේ භාවනාවට අදාළ දෙයක් පිළිබඳව අපි ධර්ම සාකච්ඡාක ස්වරූපෙන් සුළු වෙලාවක් ගන්න ඉවසමු. එහෙම නැත්නම් සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපි එත්තවතා ಜಾති ගාථා සජ්ජායනා කරලා සතිವಾರය સમાપ્ત කරමු කියලාම යෝජනා කරනවා. අවසරයි සයන්ස සයන්ස අසතියෙන් මොනව හරි කරනවා කියන එකයි නොසිතා මොනව හරි කරනවා කියන එකයි දෙකත් කියන එක ඒක ප්‍රඥාව සයන්ස මේ වගේ තැනක මේ අර සේකියා වල මේ පෙළ කියවත් තිබුණා සයන්ස මේ ඒ කියන්නේ ඇවතේ නිදහස් වෙන හය හත් දිනක් නම් කරනවනේ. ඒ අර ආධිකම්මිකයට එතකොට කලබලයකට හදිසියකදී වගේ ඊළඟට නොදැන කරන කෙනාට වගේ නිදහස් කරන කීප දෙනෙක් ඉන්නවා. එතන තිබුණු දෙන්නෙක් තමයි මේ අසීහින් කියන එක්කෙන අසීහින් කරන එක්කෙනාටත් ඇවත නෑ මේ නොසිතා කරන එක්කෙනාටත් ඒක තමයි දෙකක් වගේ තමයි තිබුණේ එතකොට නොසිතා කියලා කියන්නේ අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව සිද්ධ වෙනවා දැන් අපි යනකොට මෙහෙම අත් දෙක වරම නෑ යනවා එතකොට කියනවා වාතේ ඉන්නව භූතයෝ කෝටි ගණන් මෙරි මෙරි වැටෙනවලු බලිනවලු කියන්න බැරි තරම් තිත්ත කුණු වර්ධේ මේ හැරි මයිල් එන්නේ නැල්ලු ඒ නිසා. ඒවයිදී අර මිනිස්සු යනකොට ඔළුව බැලන්ස් කරගන්න කෙරෙන දෙයක් තමයි මේ දෙක වන වනව යන එක. ඉතින් ඒවා හිතන කරන්නේ නැහැ. ඉතින් අපිට අපිට භූතය වෙන්නෙත් නැහැ. උඹ බයින ගුණ වලප තේරෙන්නෙත් නැහැ. ඒ නිසා ඉතින් ඒවා අපි අපි දැන් මෙයා සුතුම් බුරුමේ ගිහිල්ලා අර වගේ කකුල දික් කරන හිරියොත් ඒක ජාතික අපරාධයක්. කවුරු කියනවා හාමුදුරුවෝ ඉන්දියාවේ මේ දික් කරලා අනගාරික ධර්මපාලතුමා තීත්ත ගුණ වරන්තෝ බැන ඔක්කොටම. මොකද ඒ ඇවිද්ද හැමතැනම. උන්නේ තුවක්කු දෙක තියන්න හමා ගනින් වාහි කියලා කියන්නේ. බල්බූරුවා. එහෙමයි කියන්නේ. ගුරුමෙදී අපේ කට්ටිය කියලා උපාසක අම්මලා බොහොම සද්දන් සාදු සාදු කියලා ඔහොම තියාගෙන ඉන්නවා කැසට් එකට කකුල් දෙක. ඉතින් ආමුදු ඇවිල්ලා කියනවා බලන්න මේ කවදාකවත් බලන්න රටින් රටකට ඇවිල්ලා මොකද්ද මේ ගානේ ගිහිලා කියන්නකෝ උපාසකම. මම මම දැක්කොත් කියන්නා. ඒකට පිපාසකම දෙයක් දන්නේ නැහැ නේ. ඉතින් ඒකට එයාට කියන්නේ තමයි මේ රටේ ලොකු අපරාධයක් ඔළුව අත ගන්න හරිම තහනම් පුරුවේ. බාලයෙකුට හරි වැඩිමිට එක ඔළුව අත ගන්න ඒක නිකන් බොහොම කැතම වැඩක්. ඔළුවට කැ ගැහුවා වගේ. කකුල දෙක දික් කරන්නේ නැහැ. ඒ නිසා පොඩි උන් අරන් ගියාම ඉතින් අර පොඩි එකා හම්දුරන කකුල දෙක දික් අම්මගේ වැඩේම බොහොම ගහනවා. අරු ඩක්කලා ආදි ගන්න. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ ඌගේ මේ දෙක ඔක්කොම කොරස් වෙනවා. <laughs> පුටු නෑ. ඒ රටේ පුටු ඇත්තෙම නෑ. ඉඳ ගන්න බිමමයි. ඔයාලා දැකලා තියෙනවද දන්නව රත්තරන් බඩු වතුර දාන මිනිස්සු බිම ගන්න ඉඳ ඉඳ ගන්න බිම මේ දෙක කොරස් වෙලා තියෙනවා දුවර භවනා කරපු කෙනෙක් වගේ භවනා කරලා නෙවෙයි ඉතින් අපි අහිත කරනවා අපේ කල්චර් එක ඒකේ තියෙනකොට අතර අනිත් එකලා කියලා දෙන්න පුළුවන් අපේ ඒ නිසා බුරුම පොතේ තියෙන ඩූස් ඇන්ඩ් ඩෝන්ස් කියලා වෙනම පොතක් තියෙනවා බුරුමට ගියොත් මේ මේ වැඩ කරන්න එපා කෙරුවොත් ඒගොල්ලෝ දන්නවා මේ අසමජාතිය කියලා සපත්තු ඉරපද දාන බොමලු ඇවිද්දා නම් ඉවරයි. මේ සුද්ධ ඇවිල්ලි ඉවරලා ඇවිද්දා. සුද්ධ දන්නේ නැහනේ. මොකද ඒක රත්තරන් කාලා තියෙනවානේ. ඌ ඒව ගලවන්න යනවා. ඊට පස්සේ බුරුම රජේ කිව්වා එහෙම කරන්න එපා. සපත්තු ඉරපද අයිද සුද්ධ කිව්වා අපිට කවදාවත් සපත්තු ඉරපද දාන්න නැතු බෑ. ඒකට පස්සේ කෙරුවේ බුරුම කාර්යයේ සුද්ධ කරේ තියාගෙන යනවා. සුද්ධ සපත්තු දාගෙන ඉන්නවා බුරුම කාර්යයේ සපත්තු නැහැ. ඒකට ෂූ ඉෂූ කියලා තමයි පටන් ගත්තේ ජාතික ව්‍යාපාරය. සුද්ධ කිව්වා හරි අපිට යන්නත් ඕනේ. අපි කවුරු හරි කරත් වෙන මොකුත් ඇත්තෙත් නෑ ට්‍රොලි. එන දුරම කාර්යාලයස්ටි සුද්ධ ගිනිලා රවුමක් ගන්නලා ගෙනල්ලා ගණක් ගන්න. සුද්ධය කර පිට යනවා සුද්ධ යනවා මේ දුරම කාර්යාලය යනවා සපත්තු නැතුව. ෂූවිෂු. ඉතින්සේ 40 ගණන් වල මේ ජාතික සටනේදී ප්‍රධාන දෙයක් තමයි ඒක. ඉතින් ඒක ඇත්තටම අපි දන්නේ අපි අහනකොට තේරෙනවා ඇත්ත තමයි කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් අපි ඒව ඉතර ගණන් ගන්නෑ. ඉතින් ඒව එනවා අචේතනිකව අහිතා. අසීයෙන් කියලා කියන්නේ සීමුර්ජා වෙලා. ඒක මේ මනුස්සයා නෙවෙයි බුදුන්සේ කියනවා මේ මනසින් කෙරන මේ විකල් වෙලා මොලේ විකල් වෙලා බීමත් ඇති මේකට පස්සේ කාටද කතා කරන්නේ? නැතුසන්නේ අපි දැන් මේ කියන සතිමත් භාවයෙන් නැතුව කියන එක නෙමෙයි. ඒ සිහි නැහැ කියලා කියන්නේ සිංහලෙන් එතකොට ගන්න වෙන්නේ මේ සිහි නැති වෙලා. එහෙමත් අදහසක් තියෙනවනේ. අසියෙන් කියන්නේ සී මූර්ජා වෙලයි කියලා කියන්නේ. ඉතින් ඒ වෙලාවේ ඉතින් කරන දේ දැන් ඔය ගෑනු එහෙම වාරදි වැඩිච්චාම ඇඳුම් එහෙම වෙන්ද වින්දියට අකුලගෙන වහගෙන ඉන්න බෑනේ සී නැතිලා වැටෙනකොට පස්සේ. ඩක්කාල වැටෙනවා ඉරියව්වක් නැහැ. විල්ලජ්ජා හිරෙන්නේ එව්වා වේදනටත් වැටෙනවා. ඒකට අධික වේදනාවක් ඉන්න එකනා සී මූර්ජා වෙච්ච එකනා හැබැයි අචේතනික සචේතනික කියලා අපත්‍ය ભેදයක් තියෙනවා. සමහර ඒවා අචේතනික කෙරුවොත් ආපත්‍ති. සමහර ඒවා අචේතනිකව. සමහර සසංඥී සංඥා සහිතව නෝ සංඥා විමුක්ඛ. සංඥා විමුක්ඛ කියලා තව දෙකක්. හරිම සංකීර්ණයි ඒක. ඊට පස්සේ සචේතන අචේතන සංඥා විමුක්ඛ සචිත්තක කියන්නේ ඔය ඔය දෙඥාන්ති කියන කතා කරනකොට ඔය කඳ පිටේ තියෙන්නේ ඒතද ඒතං ඕත භගවා කියන මොකද්ද වාක්‍ය දෙන්නේ බුදුහාමර ගැන පද හතරක් විතරයි කියතියි. ඉදම වෝච භගවා ඉදං ඉදං වත්වා සුගතෝ අතාවරං ඒතදෝච සත්තා. කීතරක් සත්ත සත්ත කියලා කියනවාද බලන්න ඉදම වෝච භගවා මේ කියලා භාග්‍යතුන් වහන්සේ ඉදං වත්වා තථාගතෝ ආයත තථාගත කියලා කියනවා. ඒතද වෝච භගවා ආයතද භගවා කියලා කියනවා. ඒ අර බුදුහාමුදුරන්ගේ කියන වචනෙට අර්ථ ඇති හතර පහක් අපිට වෙන්නේ එක වචනේ. ඒ වගේ සචේතනික, සවිඥානික, සසඤ්ඤී සචිත්තක සචේතනික සචිත්තක දෙක එකයි. ඒ වචන අර්ථ ભેද ගත්තාම ඒ මේ ආපත්‍ය විග්‍රහ කරන 16 ආකාරයක් පෙන්වනවනේ. ඒ 16 ආකාරය වෙන්න උපසම්පදා වෙන්න හදනකොට කියලා දෙනවා. ඉතින් තමයි ප්‍රශ්න වලටත් අහනවා. ඒක තියා බලනකොට පේනවා මේ ආපත්‍ය ආපත්‍යක්ද නැද්ද කියලා දැනගන්න කරුණු 16ක් අනුසලකන්න ඕනේ. මෝඩයා ගොඩේ ඉඳලම ආපත්‍ය කියලා හේතු කරනවා. නැත්නම් ආපත්‍ය නැහැ කියලා හේතු කරනවා. ඒකටත් ගරු කරන්න. ඒක ලෝක මතේ. දුන්නොත් වෙනේව අයින් කරලා මේ කාරණා විතරක් අරගෙන හිතලාද කරේ නැතුවද කරේ දැනුණාද කරුවට පස්සේ වෙච්ච වැඩේ වුණාද නැද්ද කොච්චරක් තියනවද මේ සලකා බලන්න තියෙන්නේ. ඒක ලේසි ආපත්‍ය නොකර ඉන්න එක. අම්මා බබම කියන්නේ. හොන්තම වැඩේ ආපැති කරන්න තියෙනකො කියන දේ අහලා මොකද්ද කියන්නේ නම් මම එහෙම ඉන්නවා. මොකද මොන දෙයක් කරන්න ගියත් මේ කම්බේ ඇවිදිනවා වගේ. අපිට පුළුවන් විස්තර කරලා කියන්න ආයෙත් මම දෙන්නේ නැහැ කියලා තීමනට පිළිගත්තේ නැත්තම් උමයිත් එක වෛර බඳන මීට විනයක් නැහැ. ඊට මෙට වෙන හය ඔයස් තේින්න මම වැරද්ද කරා මම ආපැති දේශනා කරන්න. හරි මම ඊට පස්සේ ආයෙ කරන්නේ නැහැ. ගොඩින්ම කපරාඩුවක් ගාලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඒක හරිම ලේසි ක්‍රමය. මොකද හුඟව දෙනෙක් කාපැති ගැන කතා කරන කට්ටිය එක්කෝ අත්කෙනම තානියෝගෙන කතා කරනවා. නැත්නම් පොත කියවලා නැහැ. අනාපත්ති වාරේ කියවන්නේම නැහැ. ඒක හරියට සතියේ හිත තියන්න කැමති නේද වගේ. සතිය අනාපත්ති වාරේ කියන්නේ සතිය. මොන මහපත්තියක්වත් වෙන්නේ නැහැ. ඒක අනාපත්ති වාරේ. අපි සතියේ නැතුව ප්‍රශ්න කතා කරනවා. ඒ වෙනකොට පුළුවන් තරම් සතියෙන් ඉන්න ඉවරයි. එතකොට ඒක මේ මේ පියෝලෑන්ඩ් කියලා කියන්නේ සුද්ධ භූමිය. අපිට ඉන්නම බෑනේ. හිටියත් ඒක ආයසරයක් කක්ක පොරට දාගන්න. ඒ නිසා ධර්මයේ බුදුන් කියන විනය කරනකොට මහන්නේ එච්චර ගණන් ගන්න එපා. ධර්මයේ පරිසම් වෙන්න. ඒක හදන්න බෑ. විනය හදන්න පුළුවන්. ඊට පස්සේ අර විනයෝ නාම සාසන සායු කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කිව්වයි කියලා පොත්තක් තමයි විනය පොත්වල හැමදැනම ලියලා තියෙන. ඒක බුද්ධ වචනයක් නෙවෙයි. බුදුන්ස්ගේ ධර්ම ගැන පරිසම් වෙන්නේ. ඔබ සතියෙන් ඉන්නවා නම් වැරද්ද කෙරුවත් ඒකේ වටිනාකමක් තියෙනවා දන්නවනේ. මම මේ තරම් වැරද්ද කරයි කියලා. අසතියෙන් නම් ඉන්නේ. හරි දේ කෙරුවත් පිනක් කෙරුවත් පවක් කෙරුවත් ඩොං ගන්න දන්නේ නැහැ. මේ කවුරු හරි ඇවිල්ලා ඔප්පු කරලා පෙන්වුවට පස්සේ ඉන් කියන්නේ ඔයාගේ නීතියත් එහෙම තමයි එහෙම තමයි ඊට වැඩි කලින් හිතනවා කියන ඔක්කොම ඉස්සරලා මොක කනකොට රාත්තල් ගන්න දැනගෙන කාපන් අම අපි හිතනවා නෑ නෑ ඉස්සලා කාලා පස්සේ රාත්තල් ගන්න බලන්නම් කියලා එහෙම තමයි අපි කරන්නේ දැනටත් විතර කාගෙන කාගෙන යනවා අනිත් එක කයි කියලා. මත් රාත්‍රී වල වලට කාලා තියෙන එක මඩ ගොඩක් කාලා තියෙන්නේ. ඒ නැත්නම් අසුචි ගොඩ නැත්නම් ගොම ගොඩ. ඉතින් බොක්කේ තියෙන රාත්‍රල් ගන්න අවශ්‍ය දන්නේ. පොඩ්ඩක් පමා වෙන්න කිව්වම බෑ බෑ බෑ බෑ. අරයා කන්න ඉස්සලා කන්න ආවේ. ඒ ඔය විනේ පොත් කියවන හුඟ දෙනෙක් ඔය සත්‍චිත්තක චිත්තක සසඤ්ඤය ඒ ඒව ගැන වැඩි සලකන්නේ නැව ඔහොම අන්තිමට හම්බෙන්නේ 16 ආකාරයේ අන්තිමටම අන්තිම සියුම් අන්තිම සියුම් ඒක තේරුම් කරලා දෙන්න කවුරක්වත් වේ ගන්න ඒගොල්ලෝ කියනවා ඒව ධර්මයට අයිති වෙන්නේ අපි මේ විනය ඉගෙන ගන්නෙ ඔක බාර ගන්න ওই ජීවිතය යන්න ප්‍රශ්න කරන්න යන්න බෑ කියලා කියනවා දැන් බුදුන් කියන්නේ ප්‍රශ්න කළ බාර ගන්න නැත්නම් කොහොමද සුද්ධියක් මේ මේ සියුම් භාවයකට යන්න මම ප්‍රණීත වෙන්නේ නැහනේ. අන්තිකේ ප්‍රණීත වීම කෙලවරකුත් නැහනේ. අදාල්ලා ගත්ත හෙට ඊට වෙසේ යනවා. ඒකට හැම රජ්‍යයක් වෙනකොටම බලාගෙන ඉන්නවා දැනගෙන හිටියොත් කතරගම නොදැන ගියොත් අතරම. ඒක පුළුවන් තරම් අවදියෙන් ගත කරන එක තමයි ධර්මයේ ඉස්සර කරන යන එක තමයි හොඳම වැඩේ. හොඳයි. එහෙනම් අපිට විශේෂයෙන් වෙන කතා කරන දෙයක් නැත්නම් අපි මෙතනින් ඊතාවතා ජාති ගාථා සජ්ජායනා කිරීමේ අපේ ධර්ම දේශනා සැසිවාරය සමාප්ත කරනවා.